හොඳයි අපි එනම් සැලසුම් කරපු විදිහට අපේ පරියන්කේ සඳහාය සමාප්ත වුණා. අපි බලාපොරොත්තු වූ ධර්ම දේශනාවක් සඳහා කවුරුත් එක්සහ ටිකක් අතපයි ගියලා හරි බරි ගියලා වාග්යෙමු. ඒ වගේම මේ කටිර සිල් දෙන්න මතක තියෙනවා. ඒ නිසා මම හිතනවා ධර්ම දේශන ආරම්භයේදී සීසමාදන් කිරීම වශයෙන් සීල දනාම ධර්ම ගෞරවණීයත නමස්කාරය සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි ත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි ගච්ඡාමි සුඛිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි අරණේන සද්ධින් ආජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතියතේ ගහපති එවං සික්ඛිතබ්බං න චක්කුම් උපාදිස්සාමි න ච මේ චක්කු නිස්සිතං විඥාණං භවිष्यති इति එවං ිතේ ගහපති සික්ඛිතබ්බං තීති කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මගේ මතකයේ හැටියට අපි ජීවතාවේ ධම්ම විපදන මුල් කරගෙන පවත්වන ලද අවසාන සතිವಾರයේදී අපි ඊට ඉස්සෙල්ලා ගත්ත අනත්ත ලක්ෂණ සූත්‍රය එහෙම නැත්නම් පංචවග්ගීය සූත්‍රය කෙලවරකට නිමාවකට සාකච්ඡා කළ පැමිණියා කියන එකයි මගේ මතකේ තියෙන්නේ ඒ නිසා ආදෙන් ඉස්සෙල්ලා මට තීන්දුව කරන්න සිද්ධ වුණා අදින් අපි පටන් අරගන්නේ මොන වගේ ධර්ම දේශනාවක්ද කියන එක. ඒක නිසා මට ඇත්තටම සම් විපැත්තෙන් අදහස් විමස ගන්න වෙලාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මම තීන්දුව කළා මජ්ක්‍ධිමනිකායේ සඳහන් සූත්‍රයක් වෙන අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය ඉස්රායිල් තියාගෙන මේ ධර්ම දේශනා මාලාව පවත්වමු කියලා. ඉතින් මට ඒ සූත්‍රයේ හඳුනාගීමක් වශයෙන් පසුබිම සකස් කිරීමක් වශයෙන් මේ ශිරු දනාගෙම ආද ආරාධනයක් කරන්න ශිරු දනාට අපේ හිත සර්වඥාන්සේ වැඩ හිටපු කාලේ ඒ කියන්නේ දැන් අවුරුදු 2595ක් වගේ කාලයකට හිත පිටිපස්සට අපිට ගෙනියන්න වෙනවා. ඒ වගේම අපි දැනට ඉන්නේ ලංකාද්වීපේ කොළඹ කියන රටේ මේ සිද්ධිය සිද්ධ වෙනකොට අපිට දඹදිව තලයේට කරතිවාරාවෙන් එහා පැත්තට ඒ වගේම මධ්‍යම දේශයේට ඒ වගේම සවැත් නුවරට කිට්ටු කරන්න වෙනවා. ඉතින් මෙතන දඹදිවකින් උනත් ඔය දඹදිව ගමන් චාරිකා කරනකොට කවදාකවත් අත නැර යන ස්ථාන අතරට අද සවැත් නුවර ජේතවනාරාමයේ ඇතුළේලා තියෙනක ਸਰවොච්ච භාෂිතයක් නොවුණත් අතනාරින තරක් බාටපත් වෙලා තුනා මොකද ඒක ගෞතම සිද්ධ සර්වඥන් වහන්සේ වැඩ කරපු ඒ බුද්ධ ශාසන කාලේ අවුරුදු 25ක්ම නැත්තම් පස්චිම බුද්ධ ශාසනයේ සර්වඥාන්සේ මූලස්ථානයේ වශයෙන් සැලකුවේ වැඩ සිටියේ බොහෝ කොට මේ සවැත්තුර ආශ්‍රය කරගෙන මේ ජේතවනාරාමයේ හෝ පූර්වාරාමයේ ඉතින් ඒ සවැත්තුර ජේතවනාරාමයේ අනාථපිණ්ඩික සාරාමයේ කියලායි පොත්වල සඳහන් කරනවා. ඒ පූජා කරපු සිටුවරයාගේ නම. හුන්දගේ නම සුදත්. නමුත් ප්‍රසිද්ධ වෙලා තියෙන අනාථපිණ්ඩික කියලා. ඒකට හේතුව මේ බත්පති ගැටියට බත් දීලා කන්න කියලා කන්න දීලා පින්ඩ කියන අදහස් කරන්නේ බත් පින්ඩ කියන අදහස ඒ මේ පුත්කලට කියන අනාථ වූ කියන්නේ බත් නැතිවක් ගන්න බත් දුන්නා කියන අදහස වගේ අනාථ පින්ඩික කියන නම. ඉතින් මේ සිටුවරයා පිළිබඳව හරි විසිතුරුයි කතාව බොහොම විසිතුරුයි. ඒ මොකද අපිට නැවිලා පේන්නේ ලංකාවේ ඉන්න කොහොම සද්ධාවන්ත සම්ප්‍රදාන කූල පරණ අපේ උපාසක මහතුරු වගේ. කොහොම වැඩි හිටි ගෘහපති උපාසක කෙනෙක් මෙහා ඊට වෙයි සිටුවරයෙක්. ඒ සිටුවරයා කියන එක අද කාලේ ඒ කාලේ තිබුණු තත්ත්වයක් එක්ක අද කාලේ තිබනකොට මේක සාමාන්‍ය සඳහන් ගන්න බැංකු කාර්යයක් කියලා. එයා තමයි මේ පළාතේ මුදල් පිළිබඳ වගේ කියන්නේ කාටත් ණයට පුරාට රාජ්‍ය කරවන්න දෙන්නේ. රටේ තොටේ කෙල්ලකට අගහිවිකට ගන්න. ඒ වගේම ඒ ලැබිච්ච මුදල් වලින් ආයෝජනය කළ වෙනස ව්‍යාපාර පවත්නවා. ඒ නිසා මේ පළාතේ ඒ පරිපාලන තත්ත්ව නැත්නම් ආර්ථික පරිපාලන තත්ත්වවලදී ප්‍රධාන තනක් අරගෙන තිබිලා තිබුණා. ඒක කියන්නේ සාමාන්‍යයෙන් රාජ්‍ය රෝත් එක්ක රාජ්‍ය තන්ත්‍රයේ. අනාථපිණ්ඩික සිටුතුමා සරුවචන් වහන්සේ ගැන අහන්න තිබුණේ රජගහනුවර සිටුතුමාගේ කට වචනයකට බුද්ධෝ ලෝකයේ උපාදෝ කියලා බුදුන් කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා ඒ ඇහෙනකොටම මුතුමම බුද්ධ අහලම්බන ප්‍රීතියක් ඇති වෙලා තියෙනවා විවචනෙම පව. ඉදා ඉඳලම මුතුම සලසුමකින් එහෙම නැත්නම් බොහොම දුරතික බලලා කටයුතු කළා තමයි ඒ තමන්ගේ වැඩ ඉන්න නුවරට රජුගන්ගේ අනුග්‍රහය අරගෙන ගින්නවාගෙන ප්‍රථමම වූ සීනාසන පූජාවක් කරලා පූජාවලිය වගේ සඳහන් වෙන ඒ චේතවනාරාමය සකස් කරලා ඒකෙදි කිසිසේත්ම මේ වැඩ කරනකොට අනාථපිණ්ඩික සිටුතුමා ਸਰවචන්නාසිකේ තියෙන නිර්මලත්වයේ සරකලා කිසිම දෙයක් හේතු කරලා නැහැ උපරිමයි කළා. කරන්න පුළුවන් උපරිමේ කරලා දුන්නා. ඉතින් ඒ කරපු මේ සිටුතුමා බුද්ධ ගෞරවය ගැන සඳහන් කරනකොටත් මේ සූත්‍රෙත් ඒක ටිකක් සාමාන්‍ය සුවඳ කැවිලා තියෙනවා. කවදාකවත් සර්වචන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නෙත් නැතිලු සර්වචනාචිට කතා කරලා වෙහෙස වෙයි කියලා. හැබැයි නොදක ඉන්නත් බෑ. නොබලා ඉන්නත් බෑ. මෙතුමා නිසා හැමදාම යනවා පැත්තකට වෙලා මේ සර්වචන් වහන්සේ කරන මේ පෙළහර මේ ධර්මමය ව්‍යාපාරේ දිහා පුදුම සතුටකින් බලන්නේ. ඒකට සුදුසු සමය මොකද හේතුව මෙයා ඒ පළවෙනි මාර්ග ඥාන ලැබපු ගෘහස්ත ආර්ය පුද්ගලෙක්. ඉතින් හැමදාම යනකොට මේ දවස් ළඟට පැවිදිච්ච පොඩි ආම්තුරුන්ට ඔය ටොපි ටිකක් මොනවා හරි කැවිලක් අතේ යනවා. ඉතින් පොඩි ආම්තුරු සිතුමාගේ මූණ නෙවෙයිලු බලන්නේ පිටිපස්ස ගිහිල්ලා අද්දගේ මොනවද තියලාලු බලන. මොනවාක්වත් නැතුව යන්නේ නැතිලු ජේතවනාරාමේ මොනවා හරි කැවිල්ලක් අරගෙන ගිහිල්ලා ඒ පොඩියත්තන්ට ඒ උදව් කරනවා. ඒ නිසා කාගේ සිද්ධි නාගෙන තිනවා බැරිම නම් ඒ සිටුතුමාට හදිස්සියේ ජේතවනාරාමයට ගොඩ වෙන්න උනොත් එතන තියෙන ළඟ තියෙන ඒ දොලට බහැලා වැලි දෝතක් ගෙනියලා ජේතවනාරාමයේ මිදුලට දානවලු මේ මේ මට අද මොනවක්ද ගේන්න බෑ මේ තමයි මට අද කරන්න තියෙන පූජාව කියලා සුදු වැලි දෝතක් ගිහිල්ලා ඒ ජේතවනාරාමයේ මිදුලට ගිහිල්ලා දාන තරමටම ඉහළ කෙළවර සිට පහත දක්වම පුදුමම කැපවීමකින් වැඩ කරපු ආදර්ශවත් පියතුමෙක් ඉතින් එතුමාගේ පවුලේ හිටපු හතර දෙනෙක් ගැන දරුවෝ හතර දෙනෙක් ගැන සාසනය සඳහන් වෙනවා මහා සුබත්‍රාව චූල සුබත්‍රාව සහ සුමන කියලා දුවල් තුන් දෙනෙකුත් කාල සිටු පුතා කියන හතරවෙනි කෙනා ඒ ශාසනය සඳහන් වෙනවා. ඒ සෑම කෙනෙක්ම අඩුම තරමේ පළවෙනි මාර්ග ඥානෙ ලැබුව කෙනෙක් බවට පත්කරන මෙච්චර කාර්ය බහුල වෙච්ච මේ සිටුමා බුදු උනන්දුවක් කරන් තියෙනවා. ඒක පිළිබඳව ඒ කාල්සිතු කුක්කේ කතාවේ ඒ මුදල් දීලා පගාගෙවලා සරුවචන සීජිතපත් කරලා මේ සෝවාන්තර බවක් කරවන්න උත්සාහ කර බවක් සටහන් වෙනවා. ඒ ඒ සුමනාව සකදාගාම තත්ත්වයට පදලා ඉඳලා තිබිලා තියෙනවා. අනිකුත් ඔක්කොම gedර මේ සෝවාන් තත්ත්වයට තමයි පත් ඉතින් මේ ගැන බණ කියපු අපේ මීත්‍රි කියලා හිටපු ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කරනවා දැන් මේ කතාවෙදිත් මේ අනාථ පිටිතුමා ජීවිතයේ අවසාන ජවනිකාවයි මේ අනාථ බින්දුකෝ වාද සූත්‍රය සඳහන් වෙන්නේ එතුමා මේ මේ පරිලෝකයට පස්සේ දැන් කාලේ විදිහට මට දැනීමක් එහෙම ගහන්න උනා නම් දැන් ඉතින් ගහන්න නැතුව මැරෙන්න බෑ මට දැනී ගහන්න ඕන ඒ දර්ශන තිබිලා නෑ ගැහුවනම් දාන්න වෙන්නේ සුදන්ත අනාථ පිටික කියලා වරාන් ඇතුළේ දාලා වරාන් ඇතුළේ දාන්න සෝවාන් කියලා දාන්න ඊට පස්සේ මහා සුබද්‍රාව වරහන් ඇතුළේ සෝවාන්. චූල සුබද්‍රාව සෝවාන්. සුමනාව සකදාගාන. කාලසිටුකුත් සෝවාන්. දැන් ඕගොල්ලෝ ගැහුවම ගහන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝ දන්නවනේ. XRC කියයි, BSc කියයි, MSc කියයි, පුතා ඇමරිකාවේ කියයි, අම්මා අහවල් රටේ කියයි, පෛත්‍යයන් තමයි තියෙන්නේ. ඒ වුණාට මේ මේ පුද්ගලයා ඉදා ඒ කරපු වැඩපිළිවෙලේ තියෙන ආදර්ශය බලනකොට බුදුන් කෙනෙක් හම්බෙලා බුදුහාමුදුරන්ට අවශ්‍ය සිව්පසේ සරසලා සංඝයා වහන්සේලාට දෙන්න ඕනේ ඒ සියලුම දේවල් දීලා තමන් දරුවන්ට දීපු දෑවැද්ද නැත්නම් දරුවෝ කවුද කියලා දකින්ද බුදු හැෙන් දැකලා ඒ කරපු වැඩ පිළිවෙල දිහා බලනකොට මට හිතෙන්නේ අඩු ගානේ දහම් පාසල් ගිය ළමෙක් එතන අඩු ගානේ අටේ වන්තිරකම් බුද්ධ학ම ඉගෙනගත්ත ළමයෙකුට කවදාකවත් හම් වෙන්නේ නැහැ අනාථපිණ්ඩික සිටු කියන නම මග ආරවන්න හරියට අපේ අම්මා අපේ බාප්පා ලොකු අප්පච්චි අඳුනා වගේ අනාථපිණ්ඩික සිටුතුම හරියට අපේ කවුලේ ඉඳලා නැති වෙච්ච කෙනෙක් වගේ තාම පුදුම සුන්දර මතකයක් ඉතුරු කරලා තියෙනවා. ඒ වගේම ඒ දක්ෂකම්මත් නෙවෙයි විශාල කාලයක් පාරමිතා පුරාණ ඇවිල්ලා ඒ පිපිච්ච අවස්ථාව විකසිත වෙච්ච අවස්ථාව නිසා සර්වඥන් වහන්සේට කිසිම මොනම දෙයකවත් බරක් එන්නේ නැහැ. ඒක අර පිපිච්ච මලක් දෝතර ගන්නවා වගේ. දන්තදාසුන් වහන්සේ කරඬුල ආරම්මන වගේ මේ ਸਰවඥාන්සේ තියාගෙන කටයුතු කරපු ආකාරය මේ අනාථපිණ්ඩික චරිතය ඉතාමත්ම ආදර්ශවත් විදියට. ඉතින් <coughs> මේ සිටුතුමා අන්තිමට හොඳටම අසාධ්‍ය වෙලා මරණාසන්න වේසටපත් වෙච්ච චිත්තක්ෂණය තමයි සූත්‍රය පටන් ගන්නේ. එතුමා අවසාන මොහොතටපත් වෙලා ඒ නිසා මේක පිළිබඳව බණක් කියපු අපේ මේකේ හිටපු අපේ අපවත්ිය අදාළේ අපේ ගරුකටයුතු කේමානන්ද ස්වාමීන් වහන්සේ බණක් නම දැම්මේ ආසන්න බණ කිය. අපි එක වරක් එහෙම පොතක් හදලා කාට කාටත් ශීවන්ත සැලැස්සුවා ආසන්න බණ බොහොම ලස්සනයි. මේ අනාථපිණ්ඩික සිත්මාගේ වර්ණාසන්න අවස්ථාවේදී කියවිච්ච බණ ටික තමයි මේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා අද අපිට මජ්ක්‍ධිම නිකායේ 141 වෙනි සූත්‍රයේ වශයෙන් සඳහන් වෙලා තියෙනවා. සලායතන වර්ගයේ පළවෙනි සූත්‍රය. ඉතින් ඒ තුමා සේවකෙක් කතා කරලා කියනවා සේවකෙක් හඳවලා ඔබ ජීතවනාරාමයට ඵලයන් ගිහිල්ලා සරුවත්යන් වහන්සේට මතක් කරන්ඩ අනාථපිණ්ඩික සිටුතුමාට බොහොම අන්තිමයි මම මේ ආවේ අනාථපිණ්ඩික සිටුතුමාගේ වන්දනා කරන්න කියලා බුදුහාමරන් කපොද්ද කරන් බෝධිය ඔළුව තියලා මං වෙනුවෙන් තුන් සැරයක් වන්දපන් උඹ වෙනුවෙන් තුන් සැරයක් වන්දපන් ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාට ගිහිල්ලා මේ විදිහටම කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මං ආවේ පණිවිඩයකට අනාථ සිද්ධික සුතුමාට ආසන්නයි මේ තුන් සැරේ මං වඳින අනාථ පිටික සිතුමා වෙනුවෙන් කියලා උඹ වැඳලා පස්සේ මං වෙනුවෙන් තුන් සැරයක් වැඳලා පුළුවන් නම් මාව බලන්න එන්න කියන්නේ බලන්න ආසාවෙන් ඉන්නවයි කියලා ඒකෙදිත් පේනවා සර්වජන් වහන්සේ ඒ ගමන කින්න ගන්න එතුමාගේ මරණාසන්න මොහොතේදී ඉවත් වුණාවක් තිබුණේ නැහැ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පුදුම ආකර්ෂණයක්. එහෙම නැත්නම් පුදුම ලිංගතුකමක් එතුමා ගාව තිබුණ නිසා මේ පණිවිඩ කාර්යයට කියනවා මම වෙනුව වන්දනා කරලා සිරසෙන් වන්දනා කරලා ආරාධනා කරන්නේ. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැනගන්න මේක බරපතලකම ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමනවා. හැන්දාවරුවේ සිවුරු පෙරවගෙන පාත්‍රය කරේ දාගෙන දැන් යනවා මේ සිටුතුමා බලන්න යනකොට සිටුතුමා ඉන්නේ තාමත්ම වේදන වේදනාවෙන් වේදනාට කියලා කියන වේදනාව පිළිච්ච තත්කයි ඉතින් ඒ වෙලාවේදී ඒ සිටුතුමා විඳින වේදනාව සටහන් කරන්ඩ ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ඡේද හතරක් එකක් සඳහන් කරන ඔළුවට කුණ්‍යයක් කියලා ගහන්නවා වගේ ඔළුවේ තරම්ම වේදනාව දෙනවා දෙවෙනි නිදර්ශනය කතා කරනවා තිරින්ගයක් දාලා ඔළුව තද කරනවා. තුන්වෙනි අවස්ථාව සඳහන් කරනවා හරක් කපන කැත්තකින් බඩ කපනවා වගේ. හතරවෙනි අවස්ථාව සඳහන් කරනවා බලවත් පුරුෂයෝ දෙන්නේ කත්තකින් අල්ලගෙන හත් දවසක් පත් වෙච්ච ගිනි වලක දාලා එහා පැත්තට මෙහා පැත්තට තවනවා වගේ. බලවත් පුරුෂයෝ දෙන්නේ ඒ දුබල පුරුෂයෙක් කරන එහා පැත්ත දාලා මෙහා පැත්ත දාලා තවන තත්ත්වයක්. ඉතින් මේ තරම් තාමත්ම වේදනාවට තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක ගැන ඒ ගැන අපි කතා කරනවා නම් කියන්න තියෙන අපි බලාපොරොත්තු වෙන්නේ මේ තරම් ශාසනයට වැඩ කරපු මේ තරම් සෝවාන් තත්ත්වයටපත් වෙච්ච මේ තරම් මේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරපු කෙනෙකුට එවැනි දරුණු වේදනා එන්නමද આવොත් මොනවා කරයිද බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා. ඉතින් අන්නේ හුඹස් බය නැති කරන්නයි යන්නේ මායාවල් හිතේ නැති කරන්නයි මේ සූත්‍රය මේවා සඳහන් කරලා තියෙන්නේ. එවැනි උතුමෙකුට පවා මේ මරණාසන්න වේලාවේදී මේ වගේ දරුණු වේදනාවක් එනවා. මරණාසන්න වේදනාවක් එනවා. ඉතින් මේ වෙලාවේදී ඒ ඉතින් මෙතෙන් වඩිනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, තානද ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ ආනවා ගෘහපතිය කොහොමද මේ වේදනාව යැපෙන්න පුළුවන්ද කියලා. දරන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද? ඒතකොට කියනවා දරන්න බෑ ස්වාමීන් වහන්සේ යැපෙන්න බෑ. මේක මේ පුදුම පුදුම වේදනාවක්. අනේ එතනදී තමයි ඒ ස්වාමීන් වහන්සේලා මේ උපාසකතුමාට මේ ධර්මයක් දේශනා කරන එකටයි ඇත්තටම සූත්‍රසාරයේ වශයෙන් අනාථ පිණ්ඩිකෝ අවවාද අනාථ පිණ්ඩික සිතුමා කරන අවවාදයේ වශයෙන් අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉතින් ඒ හිතා ගන්න බැරි දෙයක් අර අර වගේටම කෙනෙකුට ශාසනයේ කරටන්න වැඩ කරනකොට අච්චර වේදනාවක් එයිද කියන දෙක අච්චර වේදනාවක් ඉන්නකොට මේ සාරිපුත්‍ර ශාන්සේ දේශනා කරන ඉතාමත්ම ගැඹුරු බර. ඉතින් ඒක නිකන් බලනකොට මේ කිසිම අවබෝධයකින් තොරව මේ ස්වභාව ධර්මයක් මෙච්චර වැඩ කරපු ශාසනයෙන් කියන කිසිම අවබෝධයකින් තොරව වදදීමක් සඳහන් වෙනවා. ඒ වගේම අච්චර වේදනාවක් තත්ත්වයේ ඉන්න ඒ සිටුතුමාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉතාම ගැඹුරු බණක් දේශනා ඉතින් ඒ වගේ දෙයක් මේ වගේ පිළිසකට එහෙම බණක් කියලා මොකක්ද ඇති අර්ථය? ඇයි එහෙම කරන්නේ කියන එක ප්‍රශ්නයක් ඉතින්. ඇයි එහෙම සූත්‍රයක් අපි ඉස්සරහින් කියන බණ කියන්නේ කියලා. ඉතින් මේ <clears throat> එක පැත්තකින් මේක අර්ථකථනයක් දෙන්න පුළුවන් <clears throat> මේ සිටුතුමාගේ කයයි මේ පෙළෙන පිළීම තිබුණට හිත එවැනි වේදනා හරහා පවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇති ඒ ගෞරව භක්තිය නිසා මනෝභාවනීය தත්ත්වය නිසා ඒකට යොමු කරන්න පුළුවන් තත්ත්වයක් තිබිලා තියෙනවා. ඒත් ආවෝධ කරගැනීමේ ශක්තියක් තිබිලා තියෙනවා. යම් හේයකින් සාරිපුත්තු සාංශිතෙන්ද වැඩම කරලා ඒ වගේ ගැඹුරු බණක් දේශනා කරේ නැත්නම් මේ වේදනා හරහා මේ මරණාසන්න වේදනා චිත්තක්ෂණ කපාගෙන ගැඹුරට බහිනෙකුත් නෑ මං හිතන්නේ. සාමාන්‍යයෙන් ප්‍රසාද සද්ධා වැටි වෙන දේවල් කතා කරලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒ ගැඹුරු බණ විස්තර කරනවා. ඊටත් වැඩිය මම හිතුවේ මේ ෂූට් අවසානයේදී මෙවැනි දෙයක් මෙවැනි කෙනෙකුට නොකියන්න නැත්නම් මෙහෙම බණක් ධම්රවිකේ නොකියන්න කරුණු සාහසයක් තියෙනවා. නමුත් අනාගතයේදී තුම අවසාන චිත්තක්ෂණේ ඉල්ලීමක් කරනවා අවසාන ඉල්ලීම කරනවා මෙහෙම බණ කියන්නේ. දැන් මේ අත්තන්ට මధుරෙක් කෑවත් කැස්සක් ආවත් වෙන හේනාකාතු අනාථ පිටිකසතුන්ට වැඩි කේන්ද්‍රී ගන්නවා මේක. දැනටුනත් ඒ කියුවා කිය කිය තමයි ඉන්නේ අරක නිසා බෑ මේක නිසා බෑ කිය. නිසා මරණාසන්න වගේ තමයි බලන්න යනකොට. නමුත් මේක ඒ වගේ කෙනෙක් මම කියුවාම ගැළපෙයිද හරියයිද කියන නිසා නොකිය ඉඳත් අපිට ඕන තරම් කරුණු තියෙනවා. ඒ ඒක සාහිත්‍ය සංස්කෘත මතයේ තිබිලා තියෙන එක. නමුත් අවසාන වරට අධි කුසල වැඳලා කියලා තියෙන අනිසංශ එහෙම කියලා ගිහියන්ට නොසලකයි දෙපා. මේ සමාහාර ගිහියන්ගේ ඇස්වල ඉච්චර දූවිලි නැහැ. නැත්තම් ඒක කපාගෙන බලන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඒ නිසා කරුණා කරලා ඊට පස්සේ මේ සුදු අඳින ගිහියොයි කියලා ඒ ගැඹුරු බණ නොකිය ඉඳපා කියලා තමයි ඇත්තට වහගන්නේ. ඉතින් ඇත්තටම බලනවා නම් ඒ අනාථ පිටින් සුතුමාගේ අවසාන ඉල්ලීමට අහුන් කන් දීමක් වශයෙන් උත් කියලා කිය හැකි අපි මේ වගේ දෙයක් ඉදිරිපත් කරගන්න. ඒ කෙසේ නමුත් මේ නිසා බණ ඇත්තෝ ඒ Taman ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට දැන් පැයක් ඉඳගෙන ඉඳලා ඔගේ වේදනාවක් නැතුවමත් නෙවෙයි. කවගෙන් ප්‍රශ්න ජීවිතේ හිතේ නැතුවමත් නෙවෙයි. වගේ මේ කී වෙන බණ ගැඹුරුයි කියලා ප්‍රතික්ෂේප කරන්න හේතු කරු නැතුවවක් නෙවෙයි. නමුත් මම ධර්ම කෞරයෙන් ආරාධනා කරනවා අපි එකට යන් බලන්න. මේක දිගේ කරගෙන යන් අපිට පුළුවන්ද මේ බණෙන් අපිට යම් ප්‍රමාණයකට ගන්න පුළුවන් පාඩම් පන්තියක් තියෙනවා කියලා. ඉතින් ඒ සඳහා අනාථපිණ්ඩිකතුමා කියන්නේ සෝවාන් මාර්ගඵලස්ථේක් බව මතක තියාගන්න. ඒ කියන්නේ යම් ප්‍රමාණයකට සුතමයේ වාසයෙන්, චින්තාමයේ වාසයෙන්, ඒ වගේම අවබෝධයේ වශයෙන් ප්‍රත්‍යක්ෂයේ වශයෙන් එතුමන්ට තිබුණා. ඉතින් ඒක අවශ්‍යයි වගේ පේනවා මේ සූත්‍රය අහනකොට එවැනි පසුබිමක් යම් කිසි ධර්මයේ පිළිබඳව ඒ වගේම ගෞරවයක් ඒ වගේම චින්තාමය ඥානයක් වගේම භාවනා කරලා යම් ප්‍රමාණයක තමන්ගේ අද්දකී සම්භාරයක් ඇති කෙනෙකුට තමයි මේක ගැලපෙන්නේ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම ධර්ම ගෞරවයෙන් ගැඹුරක් අපේක්ෂාවෙන් කන් යොමාගෙන හිත නමාගෙන මේ ධර්මීය අසත්වා කියලාම කරනවා. ඊට පස්සේ අපි කියනවා තස්මාතේ තිය තස්මාතේ ගහපති එවන් සික්කිතබ්බා. ඉතින් ඔබතුමාට මේ වෙලාවේ ඔළුවට කුණ්‍යක් කියලා ගහනවා වගේ රීදේ. ඔබතුමාගේ ඔළුවට තිරින්ගයක් දාලා තද කරන්න වගේ විලුම් පටයක් දාලා තද කරන්න වගේ දානවා. වේදනයි. ඉෂකක් කියනවා. ඇම්ම බඩ කපන්නා වගේ බඩේ වේදනාව. ඒ වගේම ගින්නේ දාලා පළහන්නා වගේ මුළු පුරාම ස්පාසුනේ ගත කරන්නේ. අන්නේ එහෙව් ඔබතුමා මෙන්න මෙහෙම හික්මින්නේ කියලා මේ සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරනවා. තස්මාතේ ගහපති වංශිකිතබ්බං න චක්කුං උපාදිස්සා. මම මගේ ඇහැ අල්ල බදාගන්නේ නෑ කියලා හික්මෙන්නේ. ඒ වගේම නච්චමේ චක්කුනිසිතං විඥානං මේ භවිෂ්‍යති මට මේ ඇහැ නිසා විඥානයක් නොවේවා මේ ඇහැ කන නාසය දිව කය ආදි වශයෙන් අපේ මේ තියෙන ඉඳුරංගෙන් මේක ඇහැ මේක කන මේක නාසය මේක දිව කියලා තේරුම් බේරුම් කරගෙන බලන්න බලන්න බලන්න අපිට මේ පංචවෝකාරයේ භවික වෙන අපට මේ ඇහැක් මට දිනේක හොඳට පේනවා ඒකෙන් මට මේ මේ දේවල් දකින්න හම්බුණා කියලා ඒ ඇහැ කෙරේ විශේෂ මනාප භාවයක් අනිකුත් ඉන්දියන්ගේ කරන්න බැරි වැඩක් වට කර දෙනවා කියලා විශේෂ කරලා ඇහැට ප්‍රේම උපදවන්න ඉඩ තියෙනවා. ඒ නිසා විඥාණයෙන් කරන්නේ රූපයක් ආවනම් ඒක කනට පේන්නේ නෑ, නාසයට පේන්නේ නෑ, දිවට පේන්නේ නෑ, කයට පේන්නේ ඇහැටමයි පේන්නේ. ඒ නිසා මේ ඇහැ මට කර දෙන උදව්ව සුවිශේෂීතයි කියනවා. ඇහි කෘත්‍ය, කනේ කෘත්‍ය වෙන් කරලා නාසී කෘත්‍යයෙන් වෙන් කරලා දිවේ කෘත්‍යයෙන් වෙන් කර හඳුනා ගැනීම කරන විඥාන. ඒ හඳුනා ගන්න වාරයක් පාස ආඩම්බරයක් හිතට එනවා. අපි මේ හොඳ වෙළඳ පොළොවට ගිහලා හොඳ වර්ගයේ කැමරාවක් ගත්තට පස්සේ ඒ අනිකුත් පරණ වර්ගයේ කැමරා වලින් හෝ මේ ශබ්ද ප්‍රතිගත කරන යන්ත්‍රකින් හෝ එහෙම නැත්නම් වෙන ඉන්ද්‍රම් පිනවල යන්ත්‍රවලට වැඩිය මේ සුවිශේෂිත කැමරාවේ තියෙන වටිනාකම ගැන අපි දැනගන්න දැනගන්න කැමරා කැමරා පිළිබඳ අපිට ආකර්ෂණයක් ඇති වෙනා වගේ අපිට තියෙන ස්වභාව දානෙන් හම්බෙච්ච කැමරාව තමයි මේ ඇහැ. ඉතින් මෙතෙන්දි මේ සාරිපුත්‍ර සාංශිකේදී සඳහන් කරන්නේ න චක්කුං උපාදිස්සාමි මම ඇහැ අල්ලා නොගන්නේ මේ හික්මේ යුතුය. නච්ච චක්කුනිසිතං විඥානං භවිෂ්‍යති. මට මේ ඇහැ මුල් කරගත්ත වෙන්කොට හඳුනා ගන්නා බවක් නොවේවායි මේක හැක් මේ විදිහට හික්මෙන්නේ කියලා. ඉතින් මේක මම ඒකයි කිව්වේ ඇහැ අපි සාමාන්‍ය සලකන්නේ ජීවිතේ ඉතාමත් වටන දෙයක් දැක්කොත් ඇහි බබා වාගේ කියලා තමයි. එහෙනම් මම මේක රකින්නේ ඇහැ වාගේ කියලා අපි කියනවා. එකම දරුවෙක් ඉන්න මමක් එහෙම නැත්නම් මැනිකක් රත්තරන් දෙයක් එහෙම නැත්නම් මුදලක් වගේ අපි ඒක ආශා කරනවා කියන්නේ ඒක මම මේක ඇහැ වාගේ රකින්නවා කියන්නේ. ඉතින් එහෙව් රකින්න ඇහැ අල්ල බදා ගන්න එපා. ඒක මේ කනින් ආසෙන් දිවේ වෙන්කොටලා හඳුනා ගන්න හිත් පහළ වුණාට ඒක පිළිබඳව උඩ දාන්න යන්න එපා. ඒක පිළිබඳව විශේෂ කරන්න එපා කියලා කියන මේ කතාව භාවනාවක් යම් මට්ටමකට කරපු කෙනෙකුට නම් අතනින් මෙතනින් කැල ටිකක් අහුලලා පුරුද්දලා මේකේ අදහස පෙන්ලා දෙන්න පුළුවන්. එහෙම නැතුව රූප වැලීම සඳහාම ජීවත් වෙන ලෝකෙනම් මේක ඇත්තටම අපිෂ්ගතියක් වෙනවා. Taman ඇත්ත අමලඟ ඇත්තා වූ මේ දක්ෂකමක් පෙරපිනට පහළ වෙච්ච දෙයක් පාවිච්චි කරන්න එපා කියන අත්තිකිලමතානුയോഗයක්. එහෙම නැත්නම් රසලෝලීත්වයේ රසකාමීත්වයේ රස දර්ශනයේ විරුද්ධ යන කතාවක් අජගුච්ඡ කතාවක් අරස රස කතාවක් මේක කියනවා. ඉතින් සරුවචනාංශ මේ අජිගුච්ඡ අරසරස කියන පදවලින් බැලුම් අහලා තියෙනවා අපි සරුවචනාංශ. අරසරස කියන්නේ මේ ලෝකයා රස හඳුනද්දී රස හඳුනන්නේ නැති කෙනෙක් විදිහට බුදුහාමුදුරුවෝ ප්‍රසිද්ධ බණ ධර්ම දේශනා කරා. jiguchchaniyo ඒ කියන්නේ මේ අගේ කළ යුතු ආඩම්බර කළ යුතු සුභ සුඛ වශයෙන් දකින්නදී අසුභ දුක්ඛ වශයෙන් දැකීමට jiguchchaniyo වශයෙන් දකින්නට බණ දේශනා කරනවා කියලා දේශනා කරනවා. බැලලා තියෙනවා. කණිකු සෑම ආගමක වග බලාගෙන තියෙනවා මේ ගිහි කාමභෝගී ඇත්තන්ගේ ඒ කාමභෝගීත්වයට තට්ටු නොකර එයත්න්ට ඒක ටිකක් පොර දාගෙන යන ගමන් ආගම ධර්මේ පතුරවා. එහෙම නැත්නම් ඒක ආගමක් කරගන්න. නැත්නම් ඉදරම් පිනවීම ආගමක් කරගන්න. ඒ වගේම රසකාමීත්වය සොයා යන මේ ගියත්තන්ට රසකාමීත්වය වැඩි කරන්නම ආගම මුක්කු ගහන තනක් සෑම ආගමකම තියෙනවා. ඒක මගේ ඇහැට මට පේන්නේ බුද්ධ ආගම කියන්නේ ඕකට තමයි. මේ බුද්ධ ධර්මයේ කියලා කියන්නේ අර ආගමෙන් මේ මදේ කොටස, ගොබේ කොටස වෙන් කරලා දක්වන එක පිටේකඩියක් අනකොට ඉදිච්චකේ කියන පොත් අයින් කරලා කනවා වගේ. අපි පොත් අයින් කරන්නේ නැතුව කෑවොත් අපි කියන්නේ කෙහෙල් කනවයි කියලා ඒක කියන්නේ මීහරක් කරනවා. මේකට කේල් කන. මිනිස්සයා කේල් gediye කනවා පොත් ඇරලා. මේ දෙක එකට කෑවොත් කේල් gediye පොත්තේ තියෙන රේණු ගතියත්, පැංගිරි ගතියත්, අඟුල් gatiය නිසා අපිට කේල් gediye රස මැද තියෙන ඒ මදේ රසයට වැඩි ඒකේ තියෙන වෙහෙස දැනෙනවා කාලා ඉවර කරන්න බෑ. ඇටි කේල් කාපු කෙනෙක් වගේ පටලැවෙනවා. පොත ඇරියට පස්සේ කෙහෙල් පිටියේ හරියට රසී තියෙනවා. අනිත් වගේ මේ සර්වඥ දේශනාවේදී ඒ ඇහැ පිනවීම සඳහා රසලෝරීත්වයේ සඳහා රස රූප සඳහා කරන එකත් ඇහැ කියන එක නැත්තම් චක්කුම් උපාදිශාන් කියලා මේ ඇහැ අල්ලාගෙන එකෙන් තණ්හාමාන දුක් උපදවන්න දෙන්න එපා. එහෙම නැත්නම් නැච මේ චක්කු නිශ්චිතං විඥානං භවිෂ්‍යතිටි කියලා මේ ඇහක් මට තියෙනවා කියලා කන්ටනාසිට දිවට වැඩි සුශේෂිත කෘත්‍යයක් කළ හැකි දෙයක් මට තියෙනවා කියලා ආඩම්බර වෙන්න එපා කියන කතාවත් මට පේන්නේ තව පොඩ්ඩකින් අනාත්මෙන් සිගානට අත්දකින්න වෙනදී මරණ චිත්තක්ෂණයේදී අපි ඇහැ වැඩ නොකර යන්න පටන් ගන්නවා. එතකොට අපි විඥානේ භාවනා කළත් නැත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ தත්වෙන් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ தත්වයට වැටෙනවා මේක මහ විශාල තක්කමුක්කක් ජීවිතේ. එතකොට අපි ප්‍රේමනාප දේවල් දකින්නත් බෑ. ඇහැ බැලුවට එහෙ මොකක් අපේන්නේත් නෑ. කනේ මණිකටි ලබට වෙලා ඉඳගෙන අපිට ස්තෝත්‍ර ගායනා කරાવી. කන ඇහෙන්නේ නැතුව යනවා. ඊගාවට নানা ආකාර සුවඳෙන් කැමෙන් බීමෙන් සප පහසුවෙන් වටින්නත් උදව් කරන්න යාවි. නමුත් නාසයේ ගන්ධය සඳ ගන්නේ නැත්තම්, දිවට රසය තේරෙන්නේ නැත්තම්, ඒ වගේම ඉන්න ඉරියව්වේ ආසනයේ පහස නොදැනෙනවා නම් ඒ වෙලාව අපේ හිතට මොන වගේ දෙයක් වෙයි? මේ මරණයේදී සිදුවෙන්නේ අන්න වගේ බාහිරාවත්ීව තිබිච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ વિશેයි ව්‍යාවෘත වෙලා එකිනෙකා තරඟ කරමි. මට මේ රූප ටික බලන්න ඕනේ කියලා ඇහැ ඉස්සරහට පයි. නෑ නෑ ඔයා රූප බලන්න කිව්වොත් මට සද්ද අහන්න හම්බ වෙන්නේ නෑ කියලා කන <clears throat> ඇහැ ඉක්මවාගෙන ගිහිල්ලා සද්ද අහන්න උත්සාහ කරනවා. මේ දෙන්නම රණ්ඩු කරලා දෙන්න වැරදිච්ච වෙලාවක් බලන ඉඳලා නාසය කියනවා නෑ නෑ මටත් වැඩක් තියෙනවා මටත් මෙච්චර ලෝකේ වටේ ගන්ධයල් තියෙනවා මට විඳින්න. ඒතකොට දිව රස විඳීමට සටන් කරනවා. කය සැප පහතට සටන් කරනවා. එක වෙලාවට එකනක් කරන්නේ. ගන්න පුළුවන් එකනක්. නමුත් අපි ගෙදරට ගියාම උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇති වෙන්න රූප අපි ළඟ ගෙදරක තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ආන ශබ්ද જાති අපි ළඟ ගෙදරක තියෙනවා. ඒ වගේම දවස පුරාම විහිදුවන සුවඳ හෝ ගඳ ස්වභාවිකයි. දවස පුරාම කැඩ ආහාර තියෙනවා. ඕනම වෙලාව වාඩි වෙලා ඉන්න පුළුවන් සපපුතු ස්කොපු වගේ ඇඳව කුටු කොට්ට මෙට්ට තියෙනවා. මට ඒක වින්දනය කරන්නේ මේක විඳින්නේ කොච්චර දින්ගිත්තද කියලා ගත්තොත් ඒ තියෙන දේ වලින් 102ක් විතර අපි භුක්ති විඳිනවා. එමෙතේ එක්කෙනෙකුට මේ ඔක්කොම එක වෙලාවකට භුක්ති විඳින්න බෑ. ඇහෙන් රූප බලනවා නම් ශබ්ද නෑ කනන් බීවි. නාසයට මොනම දෙයක්වත් වැටෙන්නේ නෑ. දිවට මොන රස තිබ්බත් වැටහෙන්නේ නැහැ. කායට පහස තිබ්බත් නැහැ. ඒක වෙලාවට එකයි කරන්නේ. ඉතින් මේ විදිහට මේ හටනේ ඇහ කන දිව නාසය කය මන නැත්නම් අපි ඇහ කන දිව නාසය කය කියන විතරක් ගත්තත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දෙක අතරේ කිසිම අනුකම්පා විරහිත සටනක් තියෙනවා. මේ නයි පස් දෙනා මල්ලේ දාගෙන තමයි මම එයි කියලා මම කියන්නේ. ඒක නිසා ඇහැ සම්පූර්ණ අධිරාජ්‍යවාදී සම්පූර්ණ අධිකාරී බල සහිතයි හැකි හැම වෙසා වෙලාවකම කනනාසී ජීව කය තද කරගෙන ඔබා තබල ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් දිග දෙන දෙන්නේ නැතුව රූප විශේෂයෙන්ම හිත මෙහෙවන ගතියක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි කොච්චර ආශාවෙන් රූප බලනවා කියනවනම් කටත් අරගෙන රූප බලන්න. හැබැයි කට ඇරියට රූප පේන්නේ නැහැ. ඒ තරම්ම කට ඇරෙනවා. ඒ තරම් අපි රූපෙට ආශා කරනවා. එතකොට ඒ ආසත් අහකට අපි ආශා කරනවා. ඉතින් මේක තමයි පොහසත් කියලා කියන්නේ. මේක තමයි අපි යමක් කමක් තියෙන කෙනෙක් කියලා කියන්නේ. නමුත් මාන චිත්තක්ෂණය මොකද වෙන්නේ? අර බාහිරයට යන්න තිබුණ රූප วิ ෂය ව්‍යාපෘත වෙච්ච ඇහැ එහි සංවේදී භාවය නැතුලට පස් නැතු වෙනකොට අර සේරම හම්බ කරපු දේවල්. ඒ සේරම දේවල් දියසයන් චිත්‍රයකට වතුර වටනවා වගේ වැල්ල කැඳපු චිත්‍රයක් හෙළුණා වගේ දිය කැඳපු ඉරක් වගේ නැතිලයි. ඉතින් නැති වෙන බව දැනගෙන කල්ැතුවම හික්මුණා නම් ඒක මං හිතනවා බරපතල වගකීමක් කියලා සෝවාන් වෙච්ච කෙනෙකුට වුණු කරන්නේ. මං හිතනවා මේ වගේම බරපතල වගකීමක් කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ඒ වගේ උදව් කරපු දායකයෙකුට ඒක මතක් කරලා දෙන එක. ඒකට අපි මේ මරණයේදී පවා මරණයේදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙන මේ කටයුත්ත කල්ැතුව හික්මෙනවා. නැත්තම් මේ ඇහැ මම අල්ලන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ඇහි උපදින්නා වූ මේ ඇහැ කියන දේ මම විඥාණයෙන් වෙන්කොට හඳුනාගෙන ආඩම්බරකම් පාන්න යන්නේ ආඩම්බරකම් පාන එක නම් සංසාර ගතිය ජම්ම ගතිය භාවනාව කියන්නේ සීල සමාධි ප්‍රඥා ශික්ෂණය කියලා කියන්නේ ඉන්දිය සංවරය කියලා කියන්නේ බයලජ්ජාව කියලා කියන්නේ සතිය කියලා කියන්නේ අන්න ඒ විදිහට සටන් කරන මේ පස් දෙනාට අපි කඹරනවා වෙනුවට පහඳිනවා වෙනුවට මේ කට්ටියගේ තියෙන මේ සටන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා පැත්තකට වෙලා කයත් පස්සර කරන හිතත් පස්සර කරන මේක දිහා බලාන හිටියොත් රූප දකින්නේ හෝ රූප දැකලා ආඩම්බර වෙන්නේ මමද මොකද මට ඕනේ රූප විතරද මට පේන්නේ මට එපා කරන රූප පේන්නේ නැද්ද එපා කරන රූප වෙනකොට මට වළක්වන්න පුළුවන් ශක්තියක් ඇහි තියනවාද එහෙම නැත්නම් මේ ඇහි තියෙන අසීමිත ආශාවට අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් දාසකම් වාල්කම් කරනවද මේක ඉච්චර කැමැති වෙන එකක් නෑ ජනමාධ්‍ය කාර්යෝ මොකද ජනමාධ්‍ය කාර්යෙට බිස්නස් එකක් හම්බ වෙන්නේ නෑ අපි ඇහැ හික්මවන්න ගත්තොත් අද තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි එක අද මුළු ලෝකෙම දුවන්නේ මේ තොරතුරු තාක්ෂණය උන්දලට බැරි ගෑණි පිරිමි කරන්න විතරයි අනිත් සේරම ඇහි කරලා පෙන්නනවා ඒ ඔක්කොම කරන්නේ අපේ තකතිරුකම තිබුණොත් විතරනේ. අපි එක කටත් අරගෙන බලන් හිටියොත් විතරනේ. ඒක නිසා අපිට එව්ව පාලනය කරනවා කියන එක රටවටකට වැටපඳිනවා වාග්. නැවතට කටවට කරව වැටපඳිනවා වගේ එහෙම නැත්නම් මුළු ලෝකෙටම බලකොටලි සමතලාවෙන්ට හංගෙලන රෙඩිය පොඩිකට සෙරපු දෙයක් දාගන්නවා වගේ අපිට පුළුවන් අඩු ගන්න පොඩි වෙලාවකට හෝ මේ ශාසනයේ තියෙන ගැඹුරක් විදිහට මේ ඇහැ පිළිබඳව අල්ලා බදාගන්නේ නැතුව ඇහක් ඇති කෙනෙක් මට ඇහක් තියෙනවා කියලා ළඟනවා වෙනුවට අපේ ශාසනයෙන් උදාහරණ ගන්න ඇස් ඇත්තේ අන්ධයෙකුසේ හැසිරෙන හැටි. එහෙම නැත්නම් ගැඹුරින්ම බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාර්ශනිකයට නැත්නම් පාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට කිව්වා වගේ ditthi ditta mattam bhavishyata දැක්ම දැක්වම බණි නතර කරනවා කියන එක. කවදාකවත් පින්වත්ටි ਸਰවඥාඥානක් නැති කෙනෙකුට හිතා ගන්නවත් කෙනෙක් කිසිම සාස්ත්‍රුණ වංශේ නමකට හිතා ගන්න තියා එයාටන කවදාක කල්පනා වෙන්නේ නැත්තේ අපේ ਸਰවඥාඥාන්සේ හිතාගත්ත නෙවෙයි කල්පනා කරා නෙවෙයි උන්වහන්සේක කරලා වැඩ ඉන්න කාලෙම විශාල පිරිසක් මේ දේ තමයි ගැලවුම් මාර්ගය කියලා ප්‍රත්‍යක්ෂ කරලා මේ ශාසනයේ පොළවේ පිහිටවලයි තමයි බුද්ධ කෘත්‍ය මාර්ගය. ඉතින් අපි මේ අද මේ වෙනකොට සමහරවනේ 2600 වෙනි අවුරුද්ද මේ ලෝකේ කිසිම මෙච්චර ගැඹුරු රහසක් මෙච්චර කල් පැවතිලා නැහැ. මෙච්චර මේ රසකාමීව රසලෝලීව රූප බල බල ඇතින ලෝකේදී ඒ කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නෙත් නැහැ, බනින්නෙත් නැහැ, පහත් කළ සලකන්නෙත් නැතුව සරුවචනද කියනවා ඔබ මගේ පුතෙක් නම් ඔබ මගේ දුවෙක් නම් මම ඔබට දෙන්නම් පුංචි රහසක්. ඒ මොකද්ද? මේ ඇහැ මාගේ නැත්නම් මේ ඇහැ අල්ලාගෙන උපාදාන ඇති කරන්න යන්න එපා. නැති කරගෙන උපාදාන නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒක සමාදන් වෙන මැරෙන්නේ ඉස්සල්ලා. ඒක හික්මියක්. ඒ වගේම මේ ඇහක් තියෙනවා කනනාසයේ දිවට වෙනස් කියලා මේක පිළිබඳ ව්‍යවෘත වෙනවට වැඩිය ඇස්සත්තේ අන්ධෙක් වගේ ඉඳ උත්සාහ කරපන්. එහෙම නැත්නම් දැක්කට පස්සේ දැක්ක දේ නතර කරන්න උත්සාහ කරන්න. ඉතින් අද මේ මම හිතුවේ දවසේ දවස්ම දේශනාව භාවනා පැත්තේ පරියන්කයක ඉන්නකොට, සක්මනක ඉන්නකොට, එදිනදා ජීවිතේ ගත කරනකොට නේ චක්කුං උපාදිස්සාමි කියන එක අපි කොහොමදයි අත්දකින්නේ කොහොමද අපිට කොච්චර දුරට කිට්ටු කරගන්න පුළුවන් කියන්නේ. ඊගාට නචමේ චක්කුනිසිතං විඥානං භවිෂ්‍යති කියන කාරණාව බැලු බැලමට නම් ඒක පෙනී තාම ගැඹුරක් විදියට. නමුත් පරියන්කේදී සක්මනේදී ඉදින්දා වැඩ කරනකොට කොහොමද අපි මේක පිළිබඳව හැඟීමක් ඇති කරගන්නේ කියලා. අපි දන්නවා දැන් අද උදේ පාන්දර අපි පාන්දර නේ ආතමාට වාඩි වෙනකොටත් කිව්වේ අපි භාවනා කිරීම සඳහා හිත කායනපසනාවේදී යොමු කිරීම සඳහා හිත කායට යොමු කරන වෙලාවේදී අපි විශේෂයෙන්ම වග බලා ගන්නවා ඇහෙන් සිදුවෙන ගනුදෙනු නතර කිරීම සඳහා ඇස් දෙක වසා ගැනීම කෘත්‍යයක්. ඒකට හේතුව මොකද? ඇස් දෙක අරගෙන හිටියොත් ඒකේ කිසිම පාලනයකින් තොරව රූප ආපාතගත වීම වර්ණ රූප ආපාතගත වීම සිදුවෙන නිසා හිත බාහිරයට යනවා කියන එක නතර කරන්න බෑ. ඒ නිසා හිත එයට පණින ප්‍රධානම දොරටුවක් තමයි චක්කුද්්වාරය. අන්නේ චක්කුද්්වාරය අපිට භාවනා කරලා නතර කරන්න බැරි නිසා අපි කායිකව නතර කරනවා. ඒ වෙලාවට ඒ දොර වහනවා. ඒ දොර වැහීමම ඒ දොර වහන්නත් තමයි හුඟ දිනෙකට මම දැකලා තියෙන මගේ ජීවිතේ භාවනා කරලා ඇත්තක වහන්න බෑ. එක්ක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙම නැත්නම් ඇත්තක වැහුවට පස්සේ හිත ගොඩක් කලකොල වෙනවා. මොකද එහෙන් තමයි අපි අපේ තියෙන සම්බන්ධීකරණය ඇති කරන මම අසවල් තැන ඉන්නවා කියන එකට අපි ඉංග්‍රීසි ඔරියන්ටේෂන් එක කියලා කියන්නේ. අපි කක්ෂ ලක්ෂගත වීම සිදු වෙන්නේ එහෙන් තමයි. ඒ නිසා අපිට ඇහැ ඇරියට පස්සේ තමයි අපි ඇඟට පණ වුණා. උදාහරණයක් වශයෙන් හොඳටම අන්ධකාරයක අපි යමක් වුණා දැක්කා අපි උදේ වෙනකම් බලන ඉන්නවා ඇස් දෙකෙන් බලලා ඒක තහවුරු කරනවා. අපි කොච්චර අකින් අත ගෑවත් ඒ අත ගාපු දේ දැකලා සාතික කරගත්තේ නැත්නම් අපිට විශ්වාස කරන්න බෑ. ඒ නිසා අපි ඇහැට විශාල තැනක් දෙනවා දර්ශනෙට විශාල තැනක් දෙනවා. නමුත් මේ භාවනා කරනට ඇත්තක වහන්නේ ඒක ඒ තරම්ම සූක්ෂම නිසා. ඒක ඒ තරම්ම යහ යූ යූසුලු නිසා ලහු පරිවර්තක නිසා. හැබැයි ඒ වැහිල්ල කායිකයි. මෙහෙම ඇහැ වහගෙන හිටියට අපි භාවනා කරාට ක්‍රම දෙකකින් භාවනායින් භාවනා කරන හිතට ඇහැ හොල්මන් කරනවා. ඕන කියන්නේ තුනකින් කරනවා කියන්නේ. කායික වශයෙන් එන එකක් තමයි සමාධිය ඇති වෙගෙන එනකොට මේ ඇස් කෙවෙනි වල විශේෂයෙන්ම චලන වාක්‍යයක් පෙන්වන්න පටන් ගන්නවා කහන ගතියක් පෙන්වන්න පටන් අර ගන්නවා අතින් කාණ්ඩ වෙන තරමට යනකම් වෙනවා හිතන තරමට භාවනා කරන සමාට ඇස් කෙවෙනි වල විශේෂයෙන් ඉල්ලීමක් කරනවා නැත්නම් එහැ ඇතුලේ ඒ නලියන ගති පහළ වෙන්න පටන් ගන්නවා සමහර විටක සමාධිය හොඳට භාවනාවේ ප්‍රීතිය එනකොට ඇස් ගහන ගහන ගහන ගහන ගහන යන පටන් ගන්නවා. අදික ඇරිනවත් නෙවෙයි වැහිනවත් නෙවෙයි ඇස් දෙක ස්වභාවයෙන් ක්‍රියාවත් වෙන්න පටන් අර ගන්නවා. හැබැයි භාවනා කැඩෙන්නේ නැහැ. හොඳට සිහියෙන් බුද්ධියෙන් හිටියොත්. මේ විදිහට කායේ කායික ඇහි කායික ක්‍රියා වගේකුත් තියෙන සමානට භාවනා කරනකොට එයා අපේ අවධානය ඉල්ලන හැබැයි බරපතල විදියට කරන්නේ. දන්නේ නැති කෙනෙක් නම් ඇස් අරිනවා. නමුත් දන්න කෙනෙකුට කරන්න තියෙන්නේ මේකත් ඇහැ ඉන්න බවට පෙන්වන ගතියක්. දෙක තමයි හිතට රූප පේන. ඇහැට රූප පේනා වගේ මේ චක්කු විඥාණයට නැත්නම් චක්කු ප්‍රසාදයට වෙනගේ මනෝ විඥාණයට පේන රූප වර්ගයක් තියෙන එක ඇහැට සම්බන්ධ කළා වගේ තමයි පේන්නේ. තමන්ගේ මිය පරලෝකේ ඥාතීන් පේනවා, ගංගා ඇලදොල වගේ දේවල් පේනවා, එහෙම නැත්නම් බුද්ධ රූප පේනවා, ජේතවනාරාමේ පේනවා. මේ සෑම දෙයක්ම දකින්න වෙලාවේදී තමන්ගේ මූල කර්මස්ථානයේ වෙන අපි ගත්තොත් ආනාපානිය හෝ පිම්බිම හැකිලි වගේ දෙයක්. ඒක පැත්තක දාලා මෙව අල්ලනවායි කියලා කියන්නේ. මේ පේන රූප, එතන මේ පේන රූප මංගලද අවමංගලද මේ භාවනා මොන අවස්ථාවේද තියෙන්නේ? මොකද්ද මේකේ අදහස වෙන්නේ කියලා අල්ලන්න හදනවායි කියලා කියන්නේම චක්කුවම ඇල්ලීමක් නෙවෙයි. නමුත් මේ මනෝ රූප නැත්නම් හිතේ හදන රූප ඉස්සරහින් තියාගෙන භාවනාව අඩුපාඩු කර ගන්නවා නැත්නම් භාවනට කෙනෙහිලිකම් සිද්ධ වෙනවා. යෝගාවචරය දන්නේ නැත්නම් ඒ විදිහට මතුවෙන සෑම දෙයකින්ම යෝගාවචරය භාවනා ගමන අඩාල කරගන්නවා. තුන්වෙනි වශයෙන් වෙන්න පුළුවන් භාවනා හොඳට යනට ආලෝක පහළ මේ ආලෝක පහළ වීම තුල නිමිති කතාවක් තියෙනවා. ඒක නිමිති කරගන්න. නිමිති කරගත්ත ගමන් ඒකෙත් තියෙනවා මේ චක්කුම් උපාදී සාමි වගේ ඒ පේන දර්ශනීය උපාදානය කළොත් ඒ විපස්සනා භාවනාදී කියන පරිච්ඡමිය. ඒ කියන්නේ ආලෝකේ පේන විරුද්ධව කටයුතු කරනවත් තරහ වෙනවත් බය වෙනවත් නෙවෙයි. නමුත් දැනගන්නවා මේ මගින් අපි යන භාවනා ආධ්‍යාත්මික ගමනේ පරි භාවනා දියුණුවට নানা ආකාර විවිධ බලපෑම් ඇති ඒ ආලෝකයට ආශා කරගෙන යන කෙනෙක් ආලෝකේ නැති වුණොත් ඕන්න කනගාටු වෙනවා. ඔන්න කියනවා අනේ මටත් භාවනා වැරදිලා මට සමාධිය නෑ මගේ භාවනාව හරියන්නේ නෑ මේ මොකක් හරි නරක කුසල කර්මයක් වෙන්න තියෙන නැත්නම් සිල් කැඩලා වෙන්න නැත්නම් මානසික අසහනයක් වෙන්න කියලා নানা ප්‍රවිධියට අර ආලෝකයට ආසතරහා සමානව ආලෝකේ නැති වෙනකොට පෙලෙන්න පටන් ගන්නවා. මේ සෑම දෙයක්ම පර්යංකේදී සුළු වශයෙන් පෙන්න නිදර්ශන වශයෙන් පෙන්වන්න පුළුවන්. මේ එදිනදා ජීවිතේ අපි අම්මාකාට ඇහැ අල්ලා ගත්තා නම් දැකීම අල්ලා ගත්තා නම් ඒකේ හොල්මන් මායාවල් තමයි භාවනා කරනකොට එන්නේ. හැබැයි මෙහෙම එක මෙහෙම බණක් ඇහුවයි කියලා මේකෙන් ගැලවෙන්න එච්චරම ලේසි නෑ. ඒත් එකක් දැනගන්න පුළුවන් මේ භාවනා කරනකොට මෙහෙම ඇස් කෙවෙනි කහණ එක, ඒ ඇස් පිලම් ගහවෙන ගැහෙන එක, নানা ආකාර චිත්ත රූප මැවෙන එක, ආලෝක මැවෙන එක පුද්ගල දෝෂයක්වත් එක්කෙනෙකුට ආවෙන එක දෙයක් නෙමෙයි හැම කෙනෙකුටම වෙන දෙයක් විවිධ තාරාතිරම් වලින්. අන්න ඒකදී ඒක මේ කෙලේශයක්වත් අපරාධයක්වත් Tamange දෝෂයක්වත් නෙවෙයි ඒ ඇහැ අරගෙන ඉන්නකොට පුරුදු කළ පුරුදු කළේවා හිතුවක්කාර වුණාට පස්සේ ඇද්ද එක වැහුවත් එයා කරන ශ්‍රී ලංකාරකම් ටිකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට අර පේන රූප ගැන කතා කරනකොට ඇහැට පේන නෙවෙයි හිතට පේන රූප ඇහෙන් රූප දැක්කා නම් බාහිරයේ තිබුණ වර්ණ රූපයක් ඇහැට ආපాతගත වෙලා ඇහැට එල්ල වෙලා මුලිච්ච වෙලා ඉතක මුලිච්ච වෙලා රූපය ගැන හැඟීමක් ඇති වෙනවා. ඒකට පිටින් ආපු ආලෝකයක් නැත්නම් රූපසතහනක් ඇතුළට එමත් තියෙනවා. භාවනා කරන්නේ හිතේ තියෙන එකක් එළියට දාන්න. එළියට ප්‍රක්ෂේපණය වීම. අන්නේ දෙක යෝගාවචර ටිකක් සැලකිලිමත් වෙනවා. මට මේ ඇස් දෙකට පේනා වගේ පෙනුනට පිටින් ඇතුළට එන රූප ආරම්මණයක්ද මේක තියෙන්නේ නැත්නම් හිතේ තිබුණ එකක් පිටතට ප්‍රක්ෂේප වෙනවා කියලා බැලුවොත් හොඳට සැලකිලිමත් වුණ නැත්නම් පිටින් ඇතුළට එන රූප වලට වඩා ඇතුලෙන් පිටතට ප්‍රක්ෂේපණය කරන රූප සජීවීව පේන්න ඉඩ තියෙනවා. මොකද ඒවා මමම හදාගත්ත රූප. මමම ප්‍රක්ෂේපණය කරන රූප නිසා ලොකු සමීප සම්බන්ධකමක් පේන්න ඉඩ තියෙනවා. ඒයත් හිතනවා මේක මංගල කාරණාවක් වෙන්නද, ආමංගල කාරණාවක් වෙන්නද කියලා මෙව පිළිබඳ ව්‍යාපෘත වෙනවා. අන්න එතනදී මේ අවස්ථාව කරගන්නවා මම ඒක නෙවෙයි මේ භාවනාවේ හිත තැම්පත් වේගෙන එනකොට වෙන ඇහෙන් දෙන යම් යම් අවුල් පාස ටිකක් මොනවා ගෙවම් කරගෙන යනවා. මේ වීඩියෝ ගොඩාක් මේ සිද්ධිය සජීවී සක්මන් කරනවා. සක්මන් භාවනාවේදී යෝගාවචර දියුණු නිසාම නෙවෙයි නමුත් මේ සතිය ඝන බහල කිරීමේ අදහසින් සතිය තහවුරු කිරීමේ අදහසින් සතිය දැඩි කිරීමේ අදහසින් අපි ඇස් දෙක අරගෙන සක්මන් එතකොට කියනවා මේ ඇස් දෙක අරගත්තට මොකද අර බාහිරින් ඇවිල්ලා වදින රූපාරම්මණවල තද්ද බල බලපෑම නැති කිරීම සඳහා කෙලින්ම ඉස්සරහා බලන්න එපයි කියනවා. Taman ඉස්සරහා තියෙන වස්තු දිහා බලන්නත් එපා. කෙලින්ම කකුල් දෙක බලන්නත් එපා. යට හෙළුව net සහිතව කියලා කියන්නේ අංශක 45ක විතර යොදාගෙන තමන් බඹයක් උස පුද්ගලයෙක් නම් තමන්ට බඹයක් ඉස්සරහා තැනක බලාගෙන ගියාම පොළව වැලි පොළවක් නම් පොළව කණුපැදුරක් නම් ඒකාකාර පොලොක් නම් ටික වේලාවක් යනකොට පෙනුනට ඒකේ ආකර්ෂණීය ගතිය නැති වෙන්න ඉඩ තියෙනවා. විවිධ වස්තු බලනා වගේ නෙවෙයි. පය හෙල්ලෙනා වගේ නෙවෙයි. අන්න එතකොටත් ඇත්ත එක වසාගත්තා හා සමාන යම් ප්‍රමාණයක ඒකාකාරීකම නිසා ඇහි තිබෙන අවධානය දුර්වල වෙලා ඒක රස නැති වෙලා පයට ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඕනෙම කෙනෙකුට මේකේ සාර්ථක වුණත් එහා කෙලවරද කියලා හැරෙන වෙලාවට එනකොට හැම වෙලාවෙම වගේ අර පයේ ඇවිදින පයේ මේ වම කියනවා මේ දකුණ කියනවා කියලා සක්මන් භාවනාවක උපදෙස් දෙන්නේ ආස්වාස් ප්‍රස්වාස කරන එකන පිම්බීම හැකිලිම බලන එකන ඒ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා ආස්වාසේ සාංශුද්ධින් ප්‍රාස්වාසේ සාංශුද්ධින් බලන්න පිම්බීම හැකිලිම වෙන් කරලා මේක පිම්බීමයි ඒක හැකිලි නෙවෙයි මෙන්න හැකිලිම මේක පිම්බීම නෙවෙයි කියලා බලන්න වාගේ උඩුකය කරන වැඩ පිළිවෙල සක්මනේ කරන යටිකයට හිත යොදලා වම කියනකොට වම තැබීමේ අත්දැකීමට හිත යොදනවා. දකුණ කියනකොට දකුණ තැබීමේ අත්දැකීමට හිත තියනවා. එහෙම තියාණ යනකොට මේක තේරුම් ගන්නකොට සතුටක් නම් නැති වෙන්නේ ඉඳ තියෙනවා. මගේ හිත දැන් සක්මනේ හිටියා. මට දැන් තබන තබන පියවරක් පාස පොළව ගැටෙන හැටි වැටෙනවා. වමි. මේ දකුණේ. මමට වම කියනකොට මට විලුඹෙන් පටන් අරගෙන ඉස්සරහට කකුල පැතිරෙන හැටි තේරෙනවා. දකුණෙත් ඒ වාගේමයි. පිළිවෙන් පටන් ඉස්සරහට යනවා. සමහර කට්ටිය මේක හොඳට බලලා කියනවා මම වම සක්‍රියව තියෙන අතර දකුණ ඔහේ ඇදිලා යනවා වගේ මට පේනවා. තව සමහර කෙනා දකුණයි මම කියන්නේ ඒකට වම නිකන් ඇදිලා යනවා. තව සමහරකට පේනවා කකුලේ පිට දෙපැත්තෙන් ස්පර්ශ වෙලා යතුලට නැමෙන. ඒගොල්ලන්ට ඔය කකුලේ බකලේ කියන එක තමයි ඔය පෙන්වන්නේ. තව සමාජ දින කකුල් දෙකේ ඇතුල් පැත්තෙන් පටන් ගන්න පිටතට පැතිරෙනවා. එතකොට දණිත් දෙකකට හැප්පෙන මට්ටමට වගේ කකුලේ අඩුපාඩුකම් තියෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි කකුලේ හරියට පොළවේ සමබරව හිටියේ. සරුවත්යන් වහන්සේ සුපතිට්ඨිත පාදයි. සුපතිට්ඨිත පාද සහිතයි කියලා කියන්නේ පොළොව සම්පූර්ණයෙන්ම බදා ගන්නවා කකුලෙන්. උන්වහන්සේගේ පාදයේ ශිරපතුල සමතලයි කියලා කියනවා. ඒ නිසා උන්වහන්සේ කවදාක හැප්පිලා වැටෙන්නේ නැහැ, පෙරලෙන්නේ නැහැ, ගිය තැන කල්ලා හිටිනවා. යම් කෙනෙක් සිල් රකින්නවනම් සීලේ ආනිසංශ තමයි ඒ සුපතිත්‍ිත බව. සිල් රකින්න කෙනා ගිය ඕන තැනක කවදාක කවුරුත් එළවල දාන්නෙත් නැහැ, හොඳට පට්ටලයි. සිල් ලකපු එකනා සතපය කාසිය කුඩ දැම්ම වගේ වැටුනොත් වැටිච්ච තැන අල්ලනවා. සිල් නැති මිනිසා රබර් බෝලයක් කුඩ දැම්ම වගේ කුඩ පැන පැන පැන පැන ගිල පහතම තැනට යනවා. සර්වචනසේගේ අනන්ත අප්‍රමාණ සීලස්කන්ධය නිසා පහයි කියනකොට සමතල. මේක දැකලා තමයි මාගන්ජිය මහා ජෝරුව තමන්ගේ අර දෝණි අන්ද කතාවද බඳලා දෙන්න හිතුවේ මේ මනුස්සයර දුනොත් හොඳ ආර්ථික ස්ථාවර භාවයක් තියෙනවා දේශපාලන ස්ථාවර භාවයක් තියෙනවා සමාජික ස්ථාවර බලයක් තියෙනවා මගේ නෝන මගේ දුවට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබුණා කියලා. ඒ අනික කවුරු ඇවිද්දත් පොළවේ වැදිනකොට බලන්නේ මුළු පතුලම පොළවේ වදින්නේ. ඒ බවවත් අපි දන්නේ නැහැ. හොඳට සක්මන් කරන එකට තමයි තේරෙන්නේ පය තියෙනකොට වමේ මෙහෙමයි දකුණු මෙහෙමයි කියලා සලකුණු. මම මේ කිව්වේ මේ අපි අද උදේවත් සක්මන ගැන වැඩි කතා නොකරපු නිසායි. කෙසේ නමුත් මේ න චක්කුමුපාදිස්සාමි කියන කතාවට වැඩියෙන්ම අපිට සජීවී නිදර්ශන සැපෙන්නේ හැරෙන වෙලාවදී. ওই හැරෙන වෙලාවට යනකොට අපි හිතමු විනාඩි 5ක් 10ක් 15ක් විශ්වාසක්මන් කරපු කෙනෙක් නම් ඒ පුද්ගලයාගේ මේ পায় තියෙන තියෙන වාරේ සක්මන බලබලා ගිහිල්ලා මේක ගැන එපා වීම පහළ වෙලයි හිතේ තියෙන්නේ. ඒ කොච්චර බැලුවත් එකමයි ඉතින් ওই ආන්දුරණන් කියන කරපන් කියලා කරනවා තමයි. ඉතින් අර පිටුමචි බතක් කන්නා වගේ තමයි සක්මන බල බල යන්නේ. එහෙම ගිහිල්ලා හැරෙනකොට මාර කම්මැලිකම නිසා ඇහැ කියනවා ඕකෙන් මොන ගමක් නැහැ මං හොඳ රූපයක් පෙන්වන්න මෙහෙන්නකෝ කිය. එතකොටම කටත් අරගෙන අපි හැරෙන වෙලාවේදී අපේ හිත කඩාපනිනවා එළියට හැඟුම් උදාහරණවා රූප බැලීම વિશેයි හිත ව්‍යාපෘත වෙනවා. සද්ද ඇහිම વિશેයි හිත ව්‍යාපෘත වෙනවා. හුලංගමන කොට වැදෙන මේ හුලං ගියාවට හිත ව්‍යාපෘත වෙනවා. හැබැයි එතකොටම තේරෙනවා මං ආවේ නම් සක්මන් කරන්නයි වම දකුණ බලන්නයි. නමුත් දැන් මේක මොකද උනේ කියලා ඒ කොච්චර හික්මීම තිබුණා. අර හැදෙන වෙලාවදී බොහෝ විට බලන රූපේට හිත ඇදෙන්න තියෙන අවස්ථාවක්. මේක පින්වත්නි මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි මම අර කලින් කිව්වා. මේක සරුවචනාංශي අපිට අවුරුදු 2600කට ඉස්සර දීපු උපදේශයක්. ඒක හැල්මේ එක දිගේ යනකොට නම් අප්‍රිය වුණත් එපා වුණත් කම්මැලි වුණත් ඒකාකාරී වුණත් වමේ දකුණේ පවත්න්න පුළුවන්. නමුත් ඇහැරෙන වෙලාවේදී අපි පොද්දල් තත්ත්වයකටපත් වෙනවා ඇහැ විශේෂයෙන් අවස්ථාව ගන්න. ඉතින් එතෙන්දී අපි න චක්කුම් උපාදිස්සාමි කියන එක අතිෂ්ඨාන කරන ගියා කියලා හිතමු. මම දන්නවා මම මෙතෙන් යනවා මගේ හිත කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම කොහොම හරි හැරෙනකොටත් වම දකුණ වශයෙන්ම හිත පවත්තන්ට ඕනේ කියන්න නම් එක්කෝ මේ බණ මේ උපදේශයේ මේ කල්ලාතු හිතේ වදගෙන කියනවා. එහෙම නැත්නම් හැරෙන වෙලාවේදී පයේ පොළවේ තැබීමේදී එන අත්දැකීම කෙරෙහි අමනාපේ පහළ නොවී තියෙනවා. ඒකාකාරී බව පහළ නොවි තියෙන මේක වටිනා දෙයක් මම මේ කරන්නේ ප්‍රත්‍යක්ෂයක් මම මේ බලන්නේ හිතුමනාවක් නෙවෙයි කෙලෙස් උපදින දෙයක් නෙවෙයි ඉතින් හැරෙන කොටත් මම වමේ දකුණේ පවත්තන්න ඕනේ කියලා ඒක හෝ බණ අහලන චක්කුම් උපාදිස්සාමි කියන අදිෂ්ඨානෙ හෝ තියෙනවා අපිට මේ දෙකම නැහැ කියලා සක්මන් කරගෙන හිටියා දැන් කම්මැලි නිසා ආයිනට ගිහිලා හැරෙනකොට ඉතින් ඇහැ අවස්ථාව ගන්න රූප පෙන්න කන ශබ්ද අසන කය ඒ වගේ දේවල් දක්වනවා අන්න මේ වෙලාවේදී ඒ කාය විඥානයේ තිබුණ මේ හිත එහෙම නැත්නම් කාය විදින පයේ තිබිච්ච මේ හිත ඒ ඇහැට කැඩෙන වෙලාව රූප ඇවිදින්නේ දකින්නෙක් බවට පත් වෙන වෙලාව ගත්තොත් මේක පිළිබඳව විස්තර කරන පසුකාලීන ආචාර්යන් වහන්සේලා සඳහන් කළා කියනවා නිතරම මැදදී ඇවිදත් සක්මනේ මැද ඇවිදිනකොට උනත් අයිනේදී උනත් ඇහැට රූප වදිමින් තියෙනවා නමුත් අපේ මානසිකාර්ය, අපේ විතක්කය, අපේ චේතනාව මේ මම කරන්නේ සක්මනේ නිසා මට වැඩියෙන්ම දකින්න ඕන බලන්න ඕන වුණොත් හොඳයි කියලා හිතෙන්නේ මේ වම තැබීම දකුණු තැබීම නම් අර හිතෙන් ගලාගෙන යන රූප වලට දොර නොඇරි හිත මානසිකාරේ නිතරම කාය කාය ප්‍රසාදේ පවතින. එතකොට අපිට කීයක් මගේ හිත මගේ කය තියෙන්නේ දැන් මගේ හිත තියෙන්නේ දැන් වම්පයි වම්පයි මට වැටෙන්නේ මේ අවස්ථාව මෙහෙමයි. ඊට පස්සේ ඒක දකුණු පායට ගියා. ඒතකොට වම් පායත් අමතක කරලා දකුණු පාය මෙහිමයි කියලා කියකි. නමුත් මේක පිළිබඳ කම්මැලිකමක් ඇති වෙලා හෝ උපදේශ නැත්තම් අර වගේ ඇහැ අවස්ථාව ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි හිතන්න ඕනේ සක්මන් කරනලා මේ වමේ දකුණේ වමේ දකුණේ හිත පවතිනවනම් ඒ පුදුමාකාර එකලසක් මේ තියෙනවා. ඇහැට අවස්ථාවක් දෙන්නේ නැහැ, කනට අවස්ථාවක් දෙන්නේ නැහැ, නාසයට දෙන්නේ නැහැ. එහෙම නැත්නම් කයට හිතට දිවට දෙන්නේ නැහැ. මේකේ පවත්නවා කියන්නේ අනිත්‍යව වැඩ නොකරනවාමත් නෙවෙයි. අපි උද මානසිකාරය යොදවන්නේ නැත්නම් යෙද වෙන්නේ නැහැ. විතක්කයේ යෙද වෙන්නේ නැහැ. ਵਿਚාරයේ යෙද වෙන්නේ නැහැ. චේතනා නැහැ. නිසා සක්මනිය. ඔය හැරෙන වෙලාවදී ඔද්දල්. ඔද්දල් වෙච්ච ගමන් ඇහැට ඔන්න රූපයක් වගේ. එමෙතන වැදිච්ච රූපෙට ඡන්දේ පහළ වෙනවා. ඡන්දේ පහළ වෙන්න හේතුව পায় පිළිබඳව කම්මැලිකම්. නීරසකම ඒකාකාරීකම නිසා ඒ ඡන්දේ පහළ වුණාට පස්සේ අපේ හිත පාලනයෙන් තොර වෙනවා පයත වීමේ අත්දැකීමේ ඉන්නවද නැත්නම් මේ දැකව රූපෙට යනවද එතකොට කොයි එකටද හිත යන්නේ කියන එක පිළිබඳ කිසිම කෙනෙකුට කවම දාකවත් න්‍යායපත්‍යක් නැහැ කියන එකයි මම මේ පෙන්වන්න හදන්නේ එතකොට අවස්ථානුකූලව රූප බලනවද පයේ තියනවද කියන එක තමයි ඉතින් අපිට කියන්න පුළුවන් මේ পায় පිළිබඳව পায় කියනකොට දැනෙන අත්දැකීම හොඳ ප්‍රකට නම් ප්‍රබල නම් ඒක පිළිබඳ හොඳ කුසල ඡන්දයක් තියෙනවා අපිට ආරක්ෂා කරගෙන পায়ීම තියාගෙන හැරෙන්න පුළුවන්. එහෙම හැඟීමක් නැති වුණොත් එහෙම ස්වභාවයෙන් ඇහින් එන රූපේ ප්‍රීමනාපයි. මනවඩනීය. ඒ වුණත් මේ මානසිකාරය චේතනාව විතක්කය කොතෙන්ද යොමු කරවන්නේ කියන එක පාලනයෙන් තොරයි ඒක අනාත්මයි ඒක ආන්දුමත්තු කරන්න බැරි දෙයක් බව තේරුම් ගන්න නම් මේ සුද්ධ පරිේශණය ආර්ය පරිේශන මට්ටමේ මේක බලන්න. ඒ වෙලාවේදී හිතට අවස්ථාවක් හම්බ හිතට කියන එක වැරදි. අවස්ථාවක් හම්බෙනවා කර්ම ශක්තිය වලට වැඩ කරන්න. අපේ රුචි අරුචිකම් වලට වැඩ කරන්න. අපේ පෞරුෂත්වයට වැඩ කරන්න. ඒ පේන රූපයේ රූපේ තියෙන ප්‍රකට ප්‍රබල භාවයක් එහෙම නැත්නම් පය වදිනකොට පය වැදීමේ තියෙන ප්‍රකට ප්‍රබල භාවයට ස්වාධීන වැඩ කරන්න අවස්ථාවක් වෙනවා. ඒකේ විචල්්‍ය සාධක රාශිය කොලූසන. ඒ උලූසුවාම કોઈ පැත්තට ඡන්දය යනවද කියන, કોઈ පැත්තට කඩාන යනවද කියන එක පාලනයක් නැහැ. න්‍යාය පත්‍යක් නැහැ. අපිට කද්දාක සැලසුම් කරලා යන්න බෑ. අදිෂ්ඨාන කරන්නේ මම චක්කුන්න උපාදිස්සාමි. මම මේ කොච්චර හිත පිට යන්න හැදුවත් මම ඇහැට යන්න දෙන්නේ නැතුව මේ කඩමාරු කරනවා, හිර කරනවා, බලපෑම් කරනවා කියන එක නෙවෙයි. කුංචි අදහසක් විතර කවගෙන යනවා. නෑ මම ඇහැට යන්න දෙන්නේ මම පුළුවන් තරම් මේ හැරෙන කොට වමේ දකුණම පවත්තන් උත්සාහ කරනවා කියන එක මෙන්න මේ වචනේ සම්බන්ධ කරගන්න. න චක්කුම් උපාදීස්සාමි ඒවන්තේ ගහපති දික්කිතාපා. ගෘහපති උඹ එහෙම හිටමෙන්න ඕනේ. සක්මනා කෙලවරට යනකොට ඇහැ අගොමද හරින්ද තියෙනවා මම ඒ උනට ඒක අල්ලගන්න යන්නේ. ඒ වෙනුවට දීලා තියෙන මූල කර්මස්ථානෙ යන්න ඕනේ. මේකදී හොගෝ සංකීර්ණයි පින්වත්නි. මේකේදී වැඩ කරනකොට සතිය පිහිටවන වෙලාවේදී ඇහැ කන දිව නාසය කය මන කියන මේ හයම ඇදලා තියෙනවා. අපේ හිත කොතෙන්ද යනවද කියන එක මොකක් අරමුණු කරනවද කියන එක පිස්සු අඳුරේකට තමයි සරුවත්තරන්සේ සම කරලා තියෙන්නේ. අඳුරේකට දෙලේ රීලවේකට සම කරන්න මම කැමති ඉස්සරහනේ රීලව් කරන ශ්‍රීලංකියා ගන්න. ඒකට පිස්සු හැදුනොත් කොහොම හිටියේ? ඌට පණින්න ඉස්සෙල්ලා අත්ත දිහා බලන්න ඕනකමකුත් නැහැ බලනෝයි පණිනෝයි එකට සිද්ධ වෙනවා අපි ඇඟ හීතල වෙනවා අපිට කොහොමද එහෙම කරන්න පුළුවන් කියලා ඒ තරම්ම ඉක්මනට පයින් අපි කිව්වොත් <clears throat> පොඩි පොඩි ඉඳුල්කට ගන්න දවස්වල දවස් වේලාවල් වල අපි ගෙවල් වල කරන වැඩක් තමයි ඒ <clears throat> පොඩි එකා වටේට පනවනවා පොඩි උන් ආස කරන සෙල්ලම් බඩු මේ ලියන කියන දේවල් ඇඳුම් සෙල් নানা ප්‍රකාර දේවල් කියලා පොඩි එකක් මැදින් ගලක් තියෙනවා ඒක පාරටම නැකතට කැමැති දෙයක් තෝරගන්න. අම්ලදාත්‍ර යොමු කරන්නේ අම්ලදාත්‍ර කරන්නේ යට ඕනෙම දේවල් වටේ කියලා තියෙන. ඒතකොට පොඩි එකක් තිබ්බ ගමන් කරකොල ඇතරිය වගේ හැමදේම ප්‍රේමනාවද කොයි දේ අල්ලනවද කියන එක අම්මා දන්නෙත් නැහැ තාත්තා දන්නෙත් නැහැ පොඩි එකා දන්නෙත් නැහැ. අන්නේ වගේ තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ හය පොලකින් පවරෙන පැවරි එව්වා බාර ගැනීමට සජීව පැහැදී සිටිනා වූ ඇහැ කන දිවනාසය කය මන කියන මේ ద్వාර එව්වා පිටිපස්සෙන් ඉන්නා වූ මානසිකාරය චේතනාව විතක්කය වගේ දේවලුත් අතර දිහා තියෙන සම්බන්ධතාව බලනකොට මේක කිසියම් පාලකයක් නැහැ මේක කිසියම් න්‍යාය පත්‍රයක් නැහැ. මේක කිසිම ආණ්ඩු මට්ටු කරන දෙයක් නැහැ. මේක කිසිම කලතෝ කියන්න පුළුවන් දෙයක් නැති නිසා එකයි කරන්න පුළුවන් වෙන්නේ මේ සක්මන් කරන වෙලාවේ අදහන්නේ ගත්තොත් සක්මන් කරනකොට ගෙනිච්ච සතිය කඩා බිඳ ගන්න නැතුව ආපහු එන්න නම් වැඩියෙන්ම හිත කැඩෙන්න පුළුවන් ඇහැට ප්‍රේම නොකර ඇහැට නොයාවා කියන හිතින් අපි බේරගෙන එන්න පුළුවන් වුණයි කියලා හිතමු. ශබ්දයකට කියෙත් නෑ, හිතවිලකට කියෙත් නෑ, අපව එන්න පුළුවන් නම් එතකොට මේ බේන්න බැරි කෙනාට වැඩි එන්න පුළුවන් කරන්නේ සතිය හොඳයි. ආනීම කර කර කරන ගිලා හොඳට සතුටුමත් වුණොත් තේරෙවි මේ සක්මණේ සක්මණේ අන්තිමට රූකඩයක් අවදිනවා වගේ මේ සේරම කටයුතු වෙන්න පටන් අර ගන්නවා ඒකකොට හිතේ ඇතුළත නැමිල්ලක් ඇති වෙනවා බාහිරවත්ී රූප සත්ත්ව ගන්ධ රස විශේෂ යහකන දිවනාසයේ විකසිත හැඟුම්ම දහලා පිටපයින්න වෙනුවට හිත ඇතුළත නැමිච්චාම නිකන් මත් වුණා වගේ කොහේ සක්මන් කරන්න පුළුවන් මෙතෙන් ඊට පස්සේ මට ඕන නම් ආපහු ගෙනියන්න පුළුවන් පරයන්ක භාවනාවේදී යම් වෙලාවට යෝගාවචරයා ඔය ඇහැ කෙවෙනි කැවුවට රූප පෙනුනට ආලෝක හෝ සංඥා පෙනුනට ඔක්කොම මේ මගේ ගමනට අතුරු බාධක කියලා හිතලා ඒකට වෛර කරන්නේ නැතුව ඒවා ගෙවම් කරගෙන ගියොත් ආනාපානේ තුනීවීමත් එක්ක හිත ඇතුළට නැමීමක් සිදු වෙනවා. මෙන්න මේ වෙලාවේදී යාර හිත දෝනාවකට බස්සන්න වාගේ ආනපනී සිවුනත් බලනකොට මරණ චේතනාව මරණ බය ලාවට එනවා. පාළු ගතියක් ඇයි. බය ගතියක් ඇයි. තනි ගතියක් ඇයි. ඒකාකාරී ගතියක් යන. දැන් මම මොකද කරන්නේ කියලා සැක උපදිනවා. ඉතින් මේ යෝගාචරය හිඳ අඩි දාන්න පටන් ගන්නවා. දැන් මේ අනාථපිණ්ඩික සිතුවාට හිඳ අඩි දාන වෙලාව. තව සල්ප මොහොතකින් මේ ඉඳුරංගෙන් වෙන් වෙන්න හදන. ඉතින් සාරිපුත්‍ර සංජයන දකින යන්න ඉස්සෙල්ලාම දීලා දාපන්. ඒ වගේ භාවනා කරන එකනටත් අපි ගන්න තියෙන උපදේශය තමයි භාවනාව හරි ගියොත් හිත මේ බාහිරාවර්තී වෙච්ච හිත ඇතුළට නැවෙන්න පටන් ගත්තොත් ඒ වෙලාවේ අනී මෙච්චර පොරකට ඇහෙන් මට රූප බලන්න නැති වුණා කණින් ශබ්ද අහන්න නැති වුණා කියලා ඉඳුරම් පිළිබඳව හැඟීමක් තිබුණොත් ඒක භාවනාවට දෙගුණකින් බාධා කරන නිසා ඒවා නැති එහෙම නැත්නම් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ తত্ত্বය ඉඳුරන්ට බැඳිච්ච නැති తত্ত্বය ඉඳුරන්ට බැඳිච්ච තත්ත්වයට වැඩිය දියුණු එකක් බව. ඒක විඥානයේ ප්‍රාග්ගවදියක් බව. නොකෙලෙසිච්ච අවදියක් බව. තේරුම් අරගන්න නම් චක්කුම්න උපාදිස්සාමි, සෝතංන උපාදිස්සාමි, ධානංන උපාදිස්සාමි, ජීවාන උපාදිස්සාමි, කායංන උපාදිස්සාමි කියන එක අඩු ගානේ අහලා තියෙනවා. එතකොට දන්නවා භාවනා කරනකොට නම් මේ කය පදනම් කරගෙන තමයි යන්නේ අස්වාගෙන සද්ද නැත්නක ගන්ධ රස නැත්නක හිටියට කයේ පදනම් කරන කී එක හොඳට හුස්ම සාංශිකගෙන යනකොට ඒ හුස්ම ඇතුළට නැමෙනකොට කයේ යම් ආකාරයකට උපාදාන කරන්නේ නැති ගතියෙන් කය නොදැනුණා ආස්වාද ප්‍රසආත නොදැනුණා හුස්ම දිගේ ගෙන යන කටයුත්ත කළ යුතුයි කියන උපදේශය යන කෙනාට තියෙනවා මේ කය අතෑරෙන වේගයට සමාන වේගයකින් ඇහැ අතහැරීම සිද්ධ වෙනවා, කන අතහැරීම සිද්ධ වෙනවා, නාසය අතහැරීම සිද්ධ වෙනවා, දිව අතහැරීම සිද්ධ වෙනවා. ඒක නියෝජනය කරනවා කයින්. එහෙම නැත්නම් කාය සංස්කාරයෙන් එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයෙන් මෙන්න මේක ගෙවෙන වෙලාවේදී හික්මන හික්මීම තමයි මනුස්සකම. අතර මනුස්සකම නෙවෙයි යෝගාවචරකම. ඒක අපි සතිපට්ඨාන ආනාපාන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමි इति සික්කති පස්සම් භයං කාය සික්කාර සංකාරං පස්ස සිස්සාමි इति සික්කති මේ කාය සංස්කාරයන් සංසිඳුමින් සංසිඳුමින් හික්මෙන. ඊතර කාය සංස්කාර සංසිඳනකොට ඒ සංසිඳන වේගයේ මේ හිත ඇතුළට කවදාකවත් එන්නේ නැහැ. ඇහැ පිළිබඳව හෝ රූප පිළිබඳව උපාදානයක් තියෙනවා. ඒක හිතෙන් හරි රූප හදාලා බලන්න. නැත්නම් ඊුව පිළිබඳව මේ නැකත්කාරෝ ගෙනලා හීන විස්තර කරන්න වගේ විස්තර කරනවා. ඔක්කොම අතහැරලා ඇතුළට නැමෙන හිත. ඒක නැත්නම් මේ කාය පටිපද, චක්කු පටිපද, සෝත පටිපද, ගාහන පටිපද, ජීවා පටිපද, කාය පටිපද හිත අතහැරලා ඡාග පටිනිසග්ග මුච්චි අනාලෝකින විදිහට ඒවා දීලා දාලා ඒවා තෑගි දීලා ඒවා අතහැරලා මේ ඇතුළට නැමෙන හිත අගය කරනවා කියන එක මම නැවතත් ප්‍රකාශ කරනවා කිසිම සාසුන් වහන්සේ නමකට හිතා ගන්න පුළුවන් එකක් නැහැ. කොතනින් කොහොම ගෞතම සාරවත්යන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සර වෙලා මේ ඇතුළට නැමීමයි මධ්‍යම ප්‍රතිපදාව. මේකමයි ගමන් මාර්ගය. මේකමයි විපස්සනාව කියන එක ගණන් ගත්තා මිස අද ඉන්න ඕනම කෙනෙකුට කිව්වොත් කියන එක පස්සට යamak කියන. පරිණාමයේ පස්සට යamak හිතේ සම්පූර්ණ මොලේ ගත්තොත් එහෙම පිටම තියෙන තට්ටුවේ ඉඳලා මැදට මැදට මැදට යෑමක්. එහෙම නැත්නම් කෙලසිච්ච මේ මතු පිටේ ඉඳලා හිතේ විඥානය ඇතුළට යෑමක් කියලා. නමුත් බුද්ධ දේශනාව හොඳට පිරිසුදු කරලා බලනකොට තියෙනවා කවම කවදාකවත් පුද්ගලයෙකුට මේක නිවැරදි මාර්ගය කියලා කවම කවදාකවත් ස්වයම්බුව පහළ වෙන්නේ නැහැ. මේකට බාධා කරන එකමයි Tamange ඥාණය කරන්නේ. මේකට අනිවාර්යම පරතෝഘോഷය අවශ්‍යයි. මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න පරතෝഘോഷය අවශ්‍යයි. පරතෝഘോഷය කියලා කියන්නේ අන් අයගෙන් අසාධන ගැනීම. අපි කියනවා බහු අසු විරූතෙන් ඇතිකම. බහුසුත භාවය. අපි ශ්‍රාවකයෝ කියලා බුදුහාමුදුර අපිට ආමන්ත්‍රණය කරන්න අපි අහන්න ඕන. පහළවල භාවනාවක් කරන්න ඕන. කටිවල මේ වගේ වෙලාවට කියන මේ න චක්කුම් උපාදිස්සාමි කියන කතාව අපි පරියන්කේදීත් අපිට වෙලාවක් හම්බුණා සීමිත තත්ත්වයන් අඩුයි. සක්මණේදීත් අපිට හම්බ වෙනවා. එදින්දා කටයුතු වලත් හම්බ වෙනවා අන්නේ වෙලාවේදී ඒක පේන්නේ ඒක වැටහෙන්නේ පෙරදිල්ලක් වැරදිල්ලක් බය අඩුකමක් නෝන්ජල් ගතියක් හිත ඇතුළට එනකොට මේක සක්කාය දිට්ඨි විසින් ප්‍රතික්ෂේප කරන මේක බය දනක විශ්වාස නොකොට හැකි පාළු තනි ඒකාකාරීකමක් කියන ඒ නිසා අපි කරන්නේ මොකද්ද? අර සාංශිකීගෙන එන හුස්ම නිසයි මේ කලබගැනි වුනේ කියලා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. නැත්නම් ඇද්ද ගැරලා බලනවා මේ නැති වුණාට ඇත්තටම කය නැති වෙලාද මේ කැලී ටික තාම තියෙනවා. එහෙම නැත්නම් සැකබුදුනා මෙතනින් හැර භාවනා කරන්න හොඳ නැහැ පිස්සු හැදෙනවා. ඒ නිසා මේ හම්බුදු කෙනෙක් හම්බෙන්න යනවා. කමඨාන් සුද්ධ කරන්න යන්න ඕනේ. ඒ නිසා මම දැන් මගේ බහිත තියෙන්නේ කොතනද දන්නේ කියලා අර ලස්සනට ගලන පෑදී දිහට බොරදී දාගන්න. අර අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. ඉතින් කමඨාන් සුද්ධ කරන්න නැතිකම නිසා කියලා ඒ සැකයක් මේකට දාගන්න. ඇත්තට මේක කමඨාන් සුද්ධ කළ යුතු අවස්ථාවක් තමයි. සැක අපදින කරවතාවක් තමයි. ඒකයි මේ කියලා කියන්නේ මෙතෙන්දි වෙන්නේ මොකද්ද මේ ඇහෙන් හිත ගැලවෙනවා කේල් ගිලියෙන් පොත්ත ගලවන්න වගේ. ඉතින් මේක මරණයේ අත්දැකීමක් තමයි. මරණයේ සුළු වශයෙන් ලාවට අත්දකිනවා. මේ මරණය මූර්තය අවබෝධ කරන්නේ නැතුව අමූර්තයට යනවා කියන එක කවදාකවත් වෙන්නේ නැහැ කියලා මම කියනවා. මූර්තය දැනගන්න නැතුව අමූර්තයට යන්න බෑ. මූර්තය හරහා තමයි අමූර්තයට යන්න වෙන්නේ. ඒ නිසා මැරෙන වෙලාවදී අනිවාර්යයෙන්ම අපිට මේ ඇහැ මායාව කුළු බෙල්ල කලන මේ ඇටි කුකුල මස් කලවන්නේ. අර කුළු බෙල්ල කෑ ගහද්දි මස් ඒ වගේ ගලවලා ගන්න. කණෙමුත් ගලවලා ගන්න, නාසෙමුත් ගන්නවා, ජීවෙමුත් ගන්නවා, කයෙමුත් ගන්නවා. එතකොට ලෑස්තිලා හිටියොත් එහෙම ඒවා අල්ලගන්නේ නැති අදහසින් එන ඔබ ගන්න කියලා තීර ගන්න එකක් ඉන්න පුළුවන්. ඕන්න ඊට වැඩි සෙල්ලක්කාරකමක් කරන්න පුළුවන්. අපි දන්නවා අවුරුදු උත්සවවල දෙකොල්ල දෙපැත්තට ඇදලා කඹා දින තාක්ෂණය. ඉතින් කම්බායින් වලට හොඳම ගායේ තියෙන දෙකොල්ලස් තමයි එකතු වෙන්නේ. ඒකොල්ල වහසි බස් කියේ කියා තෝපියද පරක් දෙනවා කියලා ඉතින් අපි කම්බේ අදිනවනේ. ඒ කම්බේ අදිගෙන යනකොට කවුරු හරි පැත්තක් පරදිනවනේ. අපි හිතමු සිල්ලක්කාර කණ්ඩායමක් වෙනවා අපි පරදිනවා අපි එකවර කම්බේ අතාරිමු කියලා පරදින්න කිව්වේ. ඒ පැත්තට ඇජීගෙන යනවල කම්බේ අතේට මොකද වෙන්නේ? දිනන කට්ටිය. හොම්බෙන් යන්නේ. අන්න ඒක මායයට කරන්න පුළුවන්. අදින බව දන්නකොට අල්ලන්නා වගේ ඉඳලා අතහැරියොත් පස්ස බිමයි. මේ ටිකේ සෙල්ලමක් නෙවෙයි ජීවිතයත් එක්ක කරන සෙල්ලමක්. එහෙම නැත්නම් හෙට්ටුවක්. ඒක තමයි අපි හැමදාම භාවනා කරනකොට ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබිච්ච ඇහැ කන නාසය දිව සම්බන්ධ කරන රූප ශබ්ද ගන්ධ විශේෂ පවතින මේ අපේ මේ පවතින තත්වයේදී භාවනා කරනකොට ඇතුළට නැමීගෙන එනකොට ඇහෙන් රූප බැලීම නිසා හෝ හිතෙන් රූප හදාන බැලීම. කනින් ශබ්ද ඇහිම නිසා හෝ හිතෙන් ශබ්ද ඇහෙනකන්. නැත්නම් නාසයේ දිවෙන් එන මේ කොයි දෙයකට හෝ උපාදාන නොකර ඉන්නවා කියලා කියන එක යම් ප්‍රමාණයකට භාවනා කරපු කෙනෙකුට නම් මේකේ අගමුල තේරෙනවා. එහෙම නැත්නම් ග්‍රීක භාෂාව වගේ මේ මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක පතනංගුනේ මේ අනාථපිණ්ඩික සිටුතුමා මුල් කරගෙන එතුමා මේ ඉතිසල මේ අත්දකලා කියනවා. නමුත් මේ වෙලාව තියෙන අර තද්ද බල වේදනාව නිසා උඩට තියලා ගුණ්‍යක් ගන්නවා. උඩට වටේට තිරින්ගයක් දාලා සද කරන්න වාගේ. බඩ කපන්න වාගේ. ගින්නක දාලා පළහන්න වාගේ ඉන්නකොට මෙතුමාට මා සීපත් වෙන්නේ. ආයශරයක් හිත ඉන්ද්‍රිය ප්‍රතිපද වෙලා වේදනාට තත්ත්වයේ තියෙන සාරුත්‍ය සාධ හිමීට වැඩම කළා කියන උපාසකේ නම් මෙහෙම හැසිරෙන්නේ. ඔය ඇහැ තව ටිකකින් යන ඕනෝක දීලා ගන්න. ඒ නිසා මේ මට ඇහක් තිබුණා අනේ මට හොඳට කනට නාසයට දිවට වෙනස් වූ වෙනස් භාණ්ඩයක් මට තිබුණා කියලා චක්කු විඥානේ එහෙම නැත්නම් චක්කුනිසිත විඥානේ පිළිබඳ ආඩම්බරයක් තිබුණා නම් ඒක හුදු සංස්කාරයක්. නැත්නම් සංඛාරපච්චය විඥානං කියන ඒක හුදු සංස්කාරයක් පමණයි. ඒවා කැමති නැත්නම් අකමැති නැත්නම් තව සුවල්ප වේලාවකින් මේක හැලෙනවා. ඒ නිසා ඕක පිළිබඳව ඒක මට වේවා එහෙම වේවා කියන හැඟීම අතහැරලා දාන්න. ඒකයි මම මුලින්ම මතක් කරේ. එහෙම දෙයක් ඒ වගේ මරණාසන්න වේලාවක වේදනකට වේලාවක යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කියලා කියන එක කවමදාකවත් කෙනෙක් හිතන්නේ. නමුත් එහෙම පුළුවන් නම් එහෙම නැත්නම් යම් ආකාරයක ගන්න පුළුවන් නම් වේදනා මරණ වේදනා තරම් නැති සුළු සුළු වේදනා තියෙන අපි වාගේ ඇත්තන්ට මේකෙන් ගන්න ආදර්ශයක් තියෙනවා අපිට මේට වැඩි බරපතල මරණ වේදනාවක් ඉදිරියේදී පවා මේක කරන්න පුළුවන්. ඒක සාරිපුත්‍ර සංසේ සාතික වෙනවා. අනාථපිණ්ඩික සිතුමත් මේක සූත්‍රය හමාර වෙනකොට කෙන්දිගාලා වගේ සාතික කරනවා. අපිට පණිවිඩයක් තියලා ඒතුම මැරලා. ඔච්චරම බරපතල වේදනාවක් නැති නැති වෙලාවක අපි භාවනා කරනකොට ඒ අපි කියමු පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් දැක්කා. ස්ත්‍රියවකට මනරන්දනීය පුරුෂ රූපයක් දැක්කා. දැකපු ගමන් අපට ඒ සහජ ආසයෙන් රසායනික ශරීරයෙන් ඒකට ආශාව ඇති අනී මේ දැකපු ඇහැ මේ ඇහැ නිසා අනික් කෙනාට දකින්න බැරි එකක් මම දැක්කා කියලා ඒක ආශා කරනකොට අපි දැනගන්න මේ ආශා කරපු ප්‍රමාණයට සාපේක්ෂව මරණ වේලාවේ දුකක් එනවා. ප්‍රේමතෝ ජායති ශෝකෝ. ඒක නිසා මේ ඇහැ අල්ලගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තපස කියන වචනෙන් විතරයි අපිට අර්ථකථනය දෙන්න පුළුවන්. ඉන්ද්‍රිය ධම්මරේ කියන වචනේ විතරයි අර්ථකථනය දෙන්නේ. නමුත් ඒක සමාජයේ නම් මම හිතන්නේ කවම කවදාකවත් අගය කරන්නේ. ඒ සමාජ tattwe තියෙන පුළුවන් තරම් රූප බලන්න, සද්ධාහන්න, ගඳ බලන්න, රස බලන්න. නමුත් එකයි කියන්න තියෙන්නේ යම් කිසි සත්පුරුෂයෙක් න චක්කුම් උපාදී සාමී කියන අදිෂ්ඨානය ගත්තොත් මගේ බුද්ධිකත්වයෙන් ඒක වළක්වන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට වෙළඳ ව්‍යාපාර වලින් নানা ආකාර මනබන්ධනීය රූප වක්කරන බව හැබැයි. පත්‍රේ බැලුවත්, ටෙලිවිෂන් එක බැලුවත්, පාරට බැස්සත් වක්කරන බව හැබැයි. ඒෂා කෙනෙකුට කියන්න පුළුවන් අම්මෝ කොළඹ ඉන්නකොට නම් මොනවක්වත් කරන්න බෑ. ඒ තරම්ම ඒ අහුවෙලා ඉන්නේ කියලා. නමුත් යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන කළොත් මම මේ ඇහැ කෙරෙහි ආශාව ගන්නේ නැහැ කියලා ඒ පුද්ගලයාට ඒ අදිෂ්ඨානේ ක්‍රියාත්මක කරන්න බෑ මම ඔබට දෙන්නේ නැහැ කියලා කිසිම දෙවෙනි බලවේගයක් ඇත්තේ නැහැ. ඒවා යෝජනා කරලා තිබුණාට යෝජනාව ඉෂ්ටිර කරන්න ඕනි මම ඇතුලේ. ඊට පස්සේ තමයි ඒව අපිට කරදර කරන්නේ. ඒ අටවල පනවල තිබුණාට ඒක බාධාවක් වෙන්නේ අපි ඒක අගේ කළොත් තමයි. එහා අගේ කරන්න ඕන රූපය අගේ කරන්න ඕන. ඒකෝර තමයි අපි රූපෙට ලොල් වෙන්නේ. අන්නේ අගේ කරන තැන තාම විනිශ්චය වෙලා නැහැ. ඒක සාම විවෘත් අවස්ථාවක් කියලා දන්නවනම් ඒකට කියනවා ආර්ය පරිශ්‍රණය කරන දන්න කෙනෙක් ඒ යා කරන්නේ මොකද්ද මේ ඇහැ මේ රූප මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන උපාදාන නොකරන්නා වූ තැනක හිටියොත් ඒ පුද්ගලයාට තේරෙනවා කොළඹදී වුණත් ගෙන්දගම්පලේ වුණත් පොඩි ගහයට වුණත් භාවනා නම් කළ හැකියි. හැබැයි මේ වාගේම නිගමනයේට එයි. ඒ වගේ පොර කනවට වැඩිය එහෙම කිචු ගොජ දාන රූප නැති තැන හොඳයි. ඒක දෙවෙනි පැත්ත. පළවෙනි එක කරුවට පස්සේ දෙවෙනි එකට යනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ කිසිම රූපයකට උට බාධා කරන්න බෑ. අපේ විතක් ඒක ගිහිල්ලා අල්ලගත්තේ නැහැ. අපේ මනසිකාරය ගිහිල්ලා ඒක වගලාගත්තේ නැත්තම්. අපේ චේතනාවකට පහළුනේ නැත්තම්. ඒක නිසා න නච්ච චක්කුනිසිතං විඥානං භවිෂ්‍යතිද කියන තැන මේ චක්කුනිසිත විඥානේ එන්නේ සංස්කාරයකින්මයි. ඒ සංස්කාරය තමයි මේ රූප විශේෂයට පණින ඇදලා යන ගතිය. උදාහරණයක් වශයෙන් කියනවනම් ගොම්මන් වෙලාවේ හැන්දෑවේ පහනක් පත්තු කරලා තියෙනකොට පළඟැටියෝ ඒකට පැනලා බැලනවා. කරගඳ ගහනවා. ඉතින් කෙනෙකුට කියහතු මේ පහන පත්තු කරලා තියෙන නිසා තමයි මේ අමාරු වෙටින්නේ. නමුත් පළඟැටිය පැන්නේ නැත්තම් ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒ මේ භයානකම පළඟැටිය පනිනවා, තට කොන පිච්චෙනවා, ඒ කරගඳ ගහනවා, කණ්ඩිකෝකට පිච්චෙනවා, ඉතුරු තටු තුනෙන් ආයෙ පනිනවා. ඉතුරු කකුල් හතරෙන් වණුගක ආයෙ ගින්නට පයින්නවා. ඕක තමයි කානෝ ලෝකේ කියන්නේ. දැනටමත් පිච්චිලා දැනවත් කරගන්නව ගහනවා දැනවත් අහල පහලින්නාටත් එනවා නේ මේ මනුස්සයා මේ කරන වැඩේ සමාජයට ගැලපෙන්නේ නැහැ පෞලි තත්ත්වයට ගැලපෙන්නේ නැහැ මේ මනුස්සයාට ගැලපෙන්නේ නැහැ මුදලකුත් නැහැ ඒතියේදී ණයතුරාට හරි මේ දේ කරන්නේ මේ ඇහැ මාගේ රූපය මාගේ කන මාගේ සද්දේ මාගේ කියනවා මේ මායාවනේ ඒක මේ භාවනා කරනකොටත් වෙන්නේ තියෙන්නේ පොත්ත කේකේ පොත්ත ගලවනවා ගලවන්නත් පුළුවන් හරි විදිහට භාවනා කරනවා. මරණ වේලාවේදී කැමැති නැත්නම් කමයිවත් දෙනවා. ඉතින් මේක කිව්වයි කියලා බුදුහාමුදුරන්ට අජිකුච්චයි අරස රසයි කියලා දොස් කියන්න වටින්නේ නැහැ. මොකද බුදුහාමුදුර මේ නැති දෙයක් පෙන්නලා මිනිස්සුන්ට මේ නැචාර්ත දනවන අසුබ දනවන දෙයක් පෙන්වන්න හදුවා නෙවෙයි. බුදුරජාණන්ට පෙන්වන්නේ ඇත්ත ඇති හැටි. මේක තේරුම් ගන්න බැරි නිසා මේ ලෝකයේ රසකාමී අනිකුත් සියලුම ආගම් සාමයේ නවීන විද්‍යාව බුදුරජාණන් වහන්සේ ගුරුතු ධර්ම දේශනා කරන කෙනෙක් නාස්තික ධර්ම දේශනා කරන්නේ කියලා. ඒක වුණත් අපිට පොදුවේ කාටවත් හේතු ගන්නවත් බෑ හේතු ගන්න උත්සාහ කළ වැඩකුත් නැහැ. එක්කෙනෙක් පිළිගත්තොත් හරි වේව වැරදි වේව මම මේ හරි පරීක්ෂණය කරනවා කියලා මට කියන්න තියෙන එතුමා හෝ එතුමේ නිතරම ජයක් ලබන. කවදාක රණ්ඩුවක් නැහැ. මේ චක්කුන්න උපාදිස්සාමි කියන සටනට විරුද්ධකාරයක් නැහැ. එන්නේ ඇතුළෙන්මයි කෙලෙස්මයි. අන්න ඒක දැනගෙන ඒ දේ මට මනුස්සකමත් එක්ක ලැබිලා තියෙනවා බුදුහාමතුමාව අභිෂේක කරලා තියෙනවා සාරිපුත්තු සාන්තිමාව අභිෂේක කරලා තියෙනවා අනාථ පිටිකසතුමා මං වගේ කට්ටිය සඳහා බණ කියපන් කියලා ඉල්ලීමක් කරලා තියෙනවා ඔන්න මට දැන් තෑග්ග හම්බෙලා තියෙනවා මේක රකින්න පුළුවන්ද කියලා බැලුවොත් එදා පටන් ජීවිතේ හැබෑ වෙන සත්‍යය එදා පටන් තේරෙයි මොනවද මම මෙතෙක් කල් හම්බ කරලා තියෙන්නේ මෙන්න මේ පරිශ්‍රයට කරන්න තියෙන බාධා ටික තමයි හම්බ කරලා තියෙන්නේ යමක් අමක් නැත්නම් යමක් කමක් කියලා අපි කියන්නේ. ඒ යමක් කමක් කියන එක බුදුහාමෝ කියලා තියෙන්නේ උපදී කියන පදේ. උපදී ටික තමයි අපිට බාධා කරන්නේ. ඔය මාගන්තිය පසු කාලෙක පින්නපාතවත්නි ස්වාමීන් වහන්සේලාට තින්න බැරි වෙන විදිහට වීදියේ ඉන්න හිතුවක්කාරට සල්ලි ගෙවලා බයින්ඩ් පටන් ගත්තා. ඊපස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචාන්ස මතක් කරලා ලැජ්ජයින්ද ස්වාමීන් අපි වෙන තැනකට පැත්තකට වඩින්නේ ආනන්ද හම්බව බුදුහම්බව මොකද කියලා සුදු ස්වාමීන් මේ නිග්‍රහ කරන මිනිස්සු කියලා. ඒක සරුවචාන්සේ සඳහන් කරනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ ගමේ හෝ වේවා අරණි හෝ වේවා සැප දුක ස්පර්ශ කරනවා නම් ඒ උපදින ස්පර්ශය ඇති වෙන්නේ උපදින් පටිච්ච තමයි උපදින නිසා නිරූපදීන් කියන පටි නිරූපදීන් කියන පසන්ති පුස්සා කියලා. පසන්ති පුස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පසන්ති පුස්සා කියලා ඒ මිනිස්සු කොච්චර චෝදනා කරත් ඔබ ඉන්නවනම් මම යමක්කමක් ඇති මිනිහෙක් වැදගත් කෙනෙක් මට නිග්‍රහ කරන්න ලැබෙන්න ඕනේ නැහැ කියලා මාන්නයක් ගත් ඒ නිග්‍රහ බය වදිනවා. උඹේ උපදී නැත්තම් ඒ ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. ඉතින් අපි මේ දෙන බැනුම බාර ගන්නේ මම මමෙක් උනාට පස්සේ තමයි. බුදුසසුනේ මමෙක් නැති නිසා උන්වන්සේ කියනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුත්තෝ පසන්ති පුස්සා උපදීන් පටිච්ච. ස්පර්ශය ස්පර්ශ කරන්නේ අපි යමෙක් කියලා අඳුනගත්තොත් තමයි. නිරූපදීන් කියන පසන්ති පුස්සා. මේ දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කිව්වනම් හුලඟට ආඩපාලි කිව්වයි කියලා හුලඟ තරහ වෙනවනේ. නිඳා කරා කියලා හුලඟ තරහ වෙනවනේ. ගින්නට නිඳා කරුවේ ගින්න තරහ වෙනවනේ. වතුරට තරහ නිඳා කරුවේ වතුර තරහ වෙනවා. ඒ වගේ මේකෙත් මේ ධාතු කොටස් ටික කියලා බැලුවොත් කවුරු මොන ස්තුතිය කෙරුවත් කවුරු මොන නිග්‍රහ කෙරුවත් අල්ලාගත්තේ නැත්නම් ඇහැමාගේ කනමාගේ නාසයමාගේ කියලා අල්ලාගත්තේ නැත්නම් මේ තනි අතින් ගන්න අප්පුඩිය වගේ කිසිම ගැටුමක් නැතුව ඒක සිද්ධියක් වඩපත් වෙනවා. ඉතින් ඒක වෙන්න නම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් භාවනා කරනකොට තම්බාන අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට අපේ සම්පූර්ණ තර්ක ඥානයේ දුවන්නේ මේ ඇහැමම කනමම නාසයමම දිවමම කියනවා මදිවට රූපත්මගේ සද්දත්මගේ ගන්ධත්මගේ රසත්මගේ කියාගෙන මේ සියයටම අචිවස්කම් කරන මේ සියයට උපදි කියලා කියනවා උපදි වැඩි වෙන්න වැඩි වෙන්න දුක වෙයි. ප්‍රති අඩු කිරීම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ප්‍රයෝජනෙ සලකලා ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක නිකන් බාහිර වස්තු විතර නෙවෙයි. ඇහැ කන දිවනාසය කෙරේ වුණත් අපි දැනගන්න ඕනේ తాවකාලිකව හම්බෙච්ච දෙයක්. දවසක් සර්වචනන්ත මේ ලස්සනට බණ කී කිය ඉන්න වෙලාවේදී පිරිස හොඳට බණ අහගෙන ඉන්න වෙලාවේදී මායයට තේරුණා දැන් මේ යන විදිහට ගියොත් කීප දිනයක්වත් පයින්ව වැඩ. නිසා මායය ඉදිරිපත් වෙලා තියෙනවා කුඹරින් කොට වෙච්ච ගොවියෙක් වගේ කකුලේ මඩ ගාගෙන කෙවිතක් අතේ තියාගෙන සෙනඟ වැදලා එක පාට් නැවිලා ඒවලු ශ්‍රමණ භාගවතුන් මගේ හරක් දෙන්න කොයිද කියලා දැක්ක නැද්ද කියලා. සරෝජවල මේ මාර මිනිහෙක් මේ ඇවිල්ලා තියෙනවා. බණ කියනකොට ඇවිල්ලා තියෙන කියලා බලනකොට මේ මස්සිනා තමයි. ඊට පස්සේ කියනවා මාරේ උඹට හරකුගෙන් ඇති වැඩේ මොකක්ද කියලා. ඒසොට මාරය දැනගත් හඳුනගත්තයි කියලා පස්සර කකුලක් තියලා කියලා කියනවා. චක් මේ චක්කුම් මම රූපං මම චක්කු විඥානං මම. ඔබ දැනගනින් ශ්‍රමණය ඔය ඇහැ මගේ, ඔබේ දකින්න රූප මගේ, ඔබේ දකින්න චක්කු විඥානේ මගේ ඒ සම්බට මගෙන් කවදාකවත් ගැලවිලා බේරුමක් නැහැ. මාළයා අඳුනගත්තට පස්සේ බුදුහාමුදුරන්ට පාරම්බානවා ඔබ සමණය දැනගනින් ඔය ඇහත් මගේ ඔය කන සද්දයක් රූපෙත් මගේ චක්කු විඥානෙත් මකට කතාවක් ගැලුමක් නැහැ. ඒ නිසා අද්දක උස්සලා කියනවා. යම් කිසි කෙනෙක් මාරේ කියනවනම් මේ මා කන ඇහ මගේ කියාගල මේ රූප මගේ කියාගෙන විඥානේ මගේ කියන උන්ටට කියලා ඔය බණ කියපන්. මම කවදාකවත් මේක මම කියාගෙන නැහැ. ඒ නිසා ඔබට මම එකක් කියන්නම් මම ගිය පාරක හුලඟක්වත් ඔබට අල්ලන්න. මේ ටැක්සි කාර් මේ ත්‍රි වීල් කාරෝ යන්නේ නිකන් අස්සෙන් දාගෙන හුලඟක්වත් අහුවෙන්නේ නැතිද බුදුහාමුදුරු පෑන්නේ එහෙමයි මාරේ. ඒගොල්ල හරියට මාර්ග බාධක දාලා තියෙනවා. දැන් මට මොකද හරියට දන්නවනම් මේ නේ චක්කුම් උපාදිස්සාමි. නච චක්කු විඤ්ඤාණ චක්කුනිසිතං විඤ්ඤාණං භවිෂ්‍යති කියන මේ රහස මේ මේ බුදුහාමුදුරු අපිට දීලා තියෙන මේ යතුරු පාවිච්චි කරන්න දන්නවනම් කොයි කෙනා කොයි විදියට කොක්ක දැම්මත් හැම දැම්මට මාළුව ගැහුවේ නැත්නම් හැමිනෙන්නේ නැහැ. මේකෙදි එකක් තියෙනවා කවදාකවත් දෙන්නේ කිතුලා මේ දේ කරන්නේ. තනියම අදිෂ්ඨාන කෙරුවොත් ඒක වළක්වන්න කෙනෙකුත් නැහැ. දිනුවට පස්සේ තේරෙයි මේක නිතරම ජයක්මයි හම්බෙන්නේ. අනේ ඒ සඳහා ඇති වෙන මේ සුතේට අපි කියනවා ධර්මයේ කියලා. ඒ සඳහා කරන සාකච්ඡා කියන ධර්ම සාකච්ඡා කියලා ඒක අපි අනුග්‍රහ කරන්න ඕනේ භාවනාත් කරන ගමන් මේක දෙනකොට අපිට තේරෙනවා මේ භාවනාවට ලැබෙන නියම අර්ථකථනය හරියට දීගත්තොත් සරුවචනාංශිත් එක්ක ඉදේ ජේතවනාරාමයේ අවුරුදු 2600 ක ඉස්සලා හිටියා. එකයි අද මේ ධම්ම විපදනයේ මේ හිටියත් එකයි. ඒකට බුද්ධ ධර්මයේ කිසිම පිළිම වෙච්ච ගතියක් මලකට කාච්ච ගතියක් මොකක්වත් නැහැ. ඒ එක චිත්තක්ෂණයක අපි දැනගත්තොත් මේ සක්මන් කරන වෙලාවේදී මම චක්කුන උපාදිස්සාම කියන අදහසෙන් ගිහිලා ඇහැට හිත යන දෙන තු හරවගෙන ආපහු එන්න පුළුවන් ජයග්‍රහණය තමයි ලබපු වෙලාවේදී කියනවා අයියෝ කද කියලා හිතේ. කවුරුණාට පස්සේ නම් තේනවා අම්බෝ එතනින් ගියා නම් කොහේ යන ගියාද දන්නේ. බැල ගැල ගැලුණාට පස්සේ පොඩි දෙයක්. මේක දහස්වර කරන්න. දස දහස්වර කරන්න. කරනකොට කරනකොට තමයි තේරෙන පටන් අරගනි. අවුල් කරගන්නවා නම් අනාගන්නවා එක තමන්ගේ වැඩේ. බුදුබණ අහලා කරන සතියේ තියෙන සතියෙන් සමාධියෙන් බේර ගන්න එක තමන්ගේ වැඩේ. ඒක නිසා මේ වැඩේ දෙවන්නේ සම්බන්ධයක් නැහැ. ඒ තරමටම යනකම් මේක තෙද ගන්නවාගෙන කුඩු ගන්නවාගෙන ජීවත් වෙනවනම් අපි ඇත්තටම මනුස්ස ජීවිතේ වැඩ ගන්නවා. ජීවත් වෙනවා. ඉතින් මේ ලද ධර්ම දේශනාවත් එවැනි දෙයකටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මම මේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සියලු දෙනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි වෙලාව 11යි මම කියන කලින් කර පොරොන්දු වනෝ මතක් කරනවා කාට හරි විනාඩි 10ක් පමණ කාලය තුල ලැබිවේ යුතු ප්‍රශ්න කළ යුතු නැති වෙනවා ඔබ වහන්සේ විස්තර කරපු ලාවට මරණය වෙනාවේ ඒ ලාවේ ඉඳලා මම දැන් ප්‍රශ්න කාටද තැන්නේ මම ප්‍රශ්න නැවතත් උච්චාරණය කරනවා ඒකට මම තේරුම් ගත්තද කියත හැකි ප්‍රශ්න කියන්නේ ඒ වගේ ඔය ලාවට වගේ මරණේ තේරෙන වෙලාවෙද නිබ්බිදාව කියන්නේ කියලා. ඇත්තටම නිබ්බිදාව කියන එකට ආධුනිකයාගේ සහ ප්‍රවීණයාගේ අර්ථ දෙකක් තියෙනවා. ඒ වගේ තමයි මේ ගොළු වෙලා මස් කලවන්න වගේ කෙලිකෙලින් පොත් අරින්න වගේ මේක තේරෙන වෙලාවක අන්නේ තේරෙන වෙලාවේදී අපි ඒක දිහා බලන්නෙම ස්වභාවයෙන් අර මමයා කරේ ආශාව නිසා මේ ඇතිවිච්ච බාධාවට ද්වේෂයෙන් තමයි. ඒ ද්වේෂයෙන් බලන තාක්කල් ඒකට අපිට නිබිදා ඥාන කියන්න බෑ. ඒක නාස්තිකයි, ඒක බයලවන සුළුයි, පදනම් විරහිතයි. බුදුරජාණන්සේ මේක කියලා දීලා අපිට උත්සාහ කරන්නේ මේක ද්වේෂයෙන් බලන්න එපා. මේකට ලෑස්ති වෙලා ගිහලා මේක ඥාන පදනමෙන් බලන්න. ඥාන පදමේ බලනකොට පේනවා මේක ඥාණයෙන් නොබැලීම නිසයි මම මෙතෙක් කල සංසාරේ මේවත් එක්ක ගැටුනේ. ඥාණයෙන් බලන්නේ හිටියොත් නිබ්බිදා ඥාන කියන. ඒ නිසා මේ මතුවෙන සංඥාවේදී බලන්නේ ද්වේෂ නිස්සිතව නම් වෙන නිගමනයකට අපි වෙනවා. බලන්නේ ඥාන නිස්සිතව නම් වෙන නිගමනයකට. මේක තමයි යෝග ජීවිතේ ප්‍රධානම පරිවර්තනේ නැත්තම් පරිණාමේ කියන ඇත්තට මේක එක සැරේ වෙන්න ඕනේ කියලා සංසාරේ. එක සැරයක් වුණාට පස්සේ ඊට පස්සෙත් වරද්දගෙන නමුත් තමයි නිවැරදි කර ගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා නිබ්බිදා ඥාන කියලා කියන්නේ මේ මේ සංසාරේ දිහා කියන විරාග, නිරෝධ, නිබ්බිදා කියන දේවල් ඥානයක් බව තේරෙනවා. මේක මතුවෙන්නේ බය කරවමින්. මේක මතුවෙන්නේ සහලවමින්. මේක මතුවෙන්නේ අසරණ කරවමින්. මේක මතුවෙන්නේ පදනම් විරහිත කරමින් අන්න එකට ලෑස්තිලා යන්නයි සද්ධාව ඇති කරන්නේ. මේකට යන්නයි සීලයක් ඇති කරන්න යන්නේ. මේකට යන්නයි බුදුන් වඳලා යන්නේ කියන්නේ. මේකට වැඳලායි කියන්නේ කියන කාය ජීවිත නිර්පේක්ෂව යන්න. ගියාට පස්සේ ඒක මතුවෙනකොට චක්කුම පාදිස්සාමි කියන තමන්ගේ අදිස්ථාන සිහිපත් කරනවා. අන්න එතකොට අර ද්වේෂ ප්‍රධාන වෙනකොට ඥාන බදලම එන්නේ ඉඳ තියෙනවා. හැබැයි ඒක හම්බයක්. ඉල්ලලා ගන්න බෑ දහස්වර කරගෙන කරගෙන යනකොට වෙන්නේ ඉඳ තියෙනවා වෙච්ච දවසේ නම් තේරෙනවා ධර්මය අකාලිකයි කියලා. තේරුම් ගන්නවත් එකම අත්දැකීම වෙනත් අත්දැකීමකට වැඩි. තේරුම් ගත්තේ නැත්නම් කාලකන්‍ය අත්දැකීමකට වැඩි. ඉතින් මේ දෙක අතර ගුරුවරයෙක් වගකීමක් ඇත්තෙම නෑ. බුදුහාමුදුරන කරන දේකුත් නෑ. හැබැයි බුදුහාමුදුරෝ කෙල්ලවරක් නැතුව නැවත නැවත එකම කියනවා. ඔබ කවදා හරි මේක කරපන් දවසක හරියක්. ගුරුරුත් කරානේ ඒකටම වක් කරනවා. මොකද මේ පුද්ගලයා ඉන්නේ වැදගත් නැහැ. මොකද අර්ථකතනේ දකින්න හැටි වෙනස් නිසා ඒ විශේෂයේ මේ මනුස්සයා දැක්කේ නැහැ කියලා දොස් කියන්නත් බෑ. වෙහෙස නොබල දිගට වක් කරනවා. කී කියා කී කියා ඉන්නෝනේ ගහකට වතුර දානවා වගේ. ඉතින් ඒකට අර මේ ද්වේෂපදන මෙහෙම නැත්තම් පටිග අනුසයේති මුච්ච හිත ඥානපදන වලට වැටුණාට පස්සේ මේ තියෙන මේක ඇත්තටම බුදුහමතුරු බුදු වෙලා බණ නොකියන තීන්දුව කරුවේ ඇයි කියන එක තේරෙනවා කොහොමද මේක කියන්නේ මොනම කෙනෙක්වත් හයි හති තියෙනකන් තර්ක ඥානෙ තියෙනකන් මේක පිළිගන්නේම නැහැ මේකට විරුද්ධවමයි හටන් කරන්නේ ඉතින් කවදා හරි මේ ගහන ගහන ගහන ගහන ගිහිල්ලා කර්ම ගෙවිච්ච දවසට සක්කාය දිට්ඨිය තියෙන වැරද්ද දැකපු දවසට මේක බාර ගන්නවා බාර ගත්තත් නිකන් වැරද්ද නිකන් වැරද්ද බාර ගන්න කෙනෙක් වගේ හසට යනක් වගේ පේන. නමුත් වැටෙන්නේ ගිහිල්ලා ආර්ය ලෝකෙට. වැටෙන්නේ ගිහිල්ලා ආර්ය විනයට ඊට පස්සේ තේරෙනවා දැන් අම්මගේ ලොකුට ගියා වගේ தත්ත්වය අවබෝධ කරාට පස්සේ තේරෙනවා මනුෂ්‍ය ජීවිතය කියන්නේ ඕකයි. එහෙම නැත්නම් පැවිද්ද තපස යෝග කියලා කියන්නේ මේකයි. ඉතින් මේක මේ සිද්ධිය නම් අහම්බයක්. හැබැයි ඉලෙක්ට්‍රික් තමයි. වෙච්ච ගමන්ම ලොකු සතුටක් ඇති වෙනවා. මේ කොහොම කෙරුවත් මේ කරගෙන කරගෙන ගියොත් ගහගෙන ගහන කියලා කොකාට හත් වාරයක් නම් කෙකිටත් වාරයක් කෙකිට හත් වාරයක් නම් කොකාටත් වාරයක් වෙනවා කියලා කතාවක් තියෙනවා. සම්මානෙන් කෙකෙක් කැවිත් කොළඹට තතු මානා කෝතු කකුල් බිම නැන ආහාර සොයා යන්න. කිකි කරපු ආවමායිට කොකා ගියයි වෙල්මාවට කියලා කතාවක් තියෙනවා. ඒ නිසා ඒ කිකි මොන සෙල්ලම් කළා කොකාටත් වාරයක් එනවා. දැන් ගහගෙන ගහන්නේ අනේකයි කියන්නේ වැටි වැටි වැටි වැටි ගහන ওই විස්තර සටනේදී මේ පළවෙනි සැරේදී මේ බලකොට ඇතේ හිටපු දෙමළ මිනිස්සු මේ ඊයන් උණු කරලා මේ අතාගේ ඇඟුලට වක් කරලා තියෙනවා. තාප්පේ උඩ ඉන්නවා. ඇතා ආගිරි ගන්න දැසළු පස්සට. පස්සට බලන්න බෑ මේ ගිනි ගන්නවා පිච්චෙනවා. ඊට පස්සේ ගිහිල්ලා එහෙම බසක් කොළඹට ගෙනිලා ඇතා වතුරේ බස්සලා උඩ දැම්වලු ගිතිල්ලක් කරපු ගෝණි. තාලා ඇතා බෙර ගහලා ගහලා ගහලා ගහලා ආයෙත් යුද්ධයට ගත්තා. එතකොට අර මිනිස්සු වරෙන් දෙන්නම් කියන තමයි ඉන්නේ උඩට වෙලා ඉඳලා මේ මේ ඊයන් උණු කරලා වක් කරනවා ඇතාගේ ඇඟටයි මිනිස්සුන් ඇඟටයි. මිනිස්සු කෙරුවේ සත්න හරියන්නේ විශාල දිග හොරගස් වගේ දේවල් කපල බිම දාන 60ක් 70ක් කරේ තියන ඔසවන කියලා ඩෝං ගල ගහනවලු අර විශ්පුර බලකොට. ගහන පාරබ්බාස හෙල්ලනවලු මේක. උඩ ඉන්න මිනිස්සු ඊතල වලින් මිදිනවා ගිනිවක් කරනවා කොහොම කරන ගිල එක පාරක දොර බාව කඩාගෙන ඇතුළට වැටෙනවා. වැටෙනත් එක්කම සතන හමාරයි සිංහල සීනාව පැන්න ඇතුළට සම්පූර්ණ විනාශ කරලා විශ්පුර සත්න දිනවා. එතෙන්ට එනකම්ම බලකොටුව ශක්තිමත් නිසා සටන තිබුණේ පරදින සටන. ඒ නිසා කීප වතාවක් පරිදිලා තිබුණා ලංකාවේ. අර ගහන වෙලාවේදී ඒක ඉතින් එනවා මොකද්ද බල වේගයක් නොපරදින සටන. එක්ක උඹ එක්ක මම කියන කඩාගෙන යනවා. ඉතින් එතකොට ඒ දොරබා වැටෙනකොට ඇතාගේ මේ පොළොවට වැටලා තියෙනවා. එතකොට මේ මහසෝන කියන යෝධය එළියට පැනලා වැටෙන ගල තල්ලු කළා. තල්ලු කරනකොට ඇතා දැක්කලු මේ යෝධයාගේ නිසා මට ජීවිතේ බේරුණා කියලා. ඊට ඉස්සෙල්ලා යුද පිටියේ සෙල්ලම් කරනකොට දවසක මේ යෝධයා ඇතාව දලතින් අල්ල බිමේ ඉඳවල ඇතාට තරහ ගිහිල්ලා තියෙනවා. එයාගේ ශක්තිය පෙන්වන්න ඇතාගේ දලතින් අල්ල බිමේ ඉන්න. එතා එදා ඇතා කල්කටයක් කරන හක්කේ තියාගත්තොත් තෝ මට මන් කියනවා. ඒ කාලේ ඒ වෙලාවේ බිම දැම්මයි කියනවා. ඒකල බිම දැමලු මේ දොරබාව කඩාගෙන එනකොට වැටිච්චි ඒ ගල විමර්ශ අයින් කෙරුවේ එදා ඒ යුද ශිල්පේ දනා කරපු එකක් මිසක මම තන කරපු සතුනක් නෙවෙයි කියලා මේ තේරිලා ඒ ගල බිම දැම්මයි කියන්නේ. ඒ යෝ භාවනා ජීවිතයේදී එන දේ අනිත් වගේ තීර්ණාත්මක සතුනක්. එක සැරේ වෙන්නේ උනාට පස්සේ අර තේරෙන පටන් ගන්නවා මෙතුආකල් සංසාරේ අපිට හොඳ නරකටයි පෙන්ලා තිබුණේ නරක හොඳටයි පෙන්ලා තිබුණේ මේක හම්බයක් වෙනවා ඒ නිසා මරණය හරහා මේ මරණ දුක නැත්නම් අපේ කරා රැමින හැම දුකක්ම දුක්ඛ සත්‍ය ආර්ය දුක්ඛ සත්‍ය ආපෝද කිරීමේ පණිවිඩකාරී. අපි මොකද කරන්නේ? අපි දුකේ නෝඩ පැන්ඩෝල් ගන්න. බාම් මැරගෙන යන්නේ බාම්න ශාලාවලට. මధుරෝ කාගවම කහන්න බෑ හැබැයි නිවන් දකින්න. දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බෑ මధుරෝ කහන්න බෑ. දොරක් වහන සද්ද ඇහෙන්න බෑ. එහෙම තමයි නිවන් යන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ හිටියනම් මොනවා කියයිද කියලා මට හිතෙනවා. මේ උනතින් බණින්න වටින්නේ නැහැ මොකද යෝගාවචරය තාම මේ සටනේ හැපි හැපි ඉන්න කටියේ ධෛර්යය දෙන්න තියෙන්නේ ගහපන් ගහපන් ගහපන් ගහපන් කවදක් දවසක දොරබල කඩාගෙන යයි අතට. එදාට නිබ්බිදාව කියලා කියන්නේ විශාලම පුළුල්ම විපස්සනා ඥාන. එතෙන්ද යනකම් විපරන්නේ නිබ්බිදාව කියන්නේ බය එළවන, සැක එළවන, බීතිය ජනවන গুপ্ত ජනක දෙයක්. භාවනා කරපම් පිස්සු හැදෙනවා කියන එක තමයි ඒක සාමාන්‍ය ලෝකයක් කියන වචනේ. ඒ තමයි ඒක අනිශ්චිත භාවයකටපත් කරන්නේ. අසරණ භාවයකටපත් කරන්නේ. ඉතින් ඒකට තමයි අපි කාය ජීවිතය පූජා කරලා යන්න කියන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ වාසී ලිංගම් හොයි සත් චක්ඥානේ සුතඥාන වගේ දේවල් ඉන්නවා. සුලකරන් ගැටුණා. ඊළඟ කියන්නේ යම් අදහස් වෙනවා ඒ හැම දෙයක්. ඒ කියන්නේ ඇස්වලින් ලැබෙන විඥානය, කනින් ලැබෙන විඥානය, ඒ ඔක්කොම අපි ඇලී දේවල් අපි ඇලී දේවල්. අපි දැන් අපි දේශනාවේ වාසි දෙහා බලන්නේ. yes වාසි කියන්නේ අපි කම් වාසි දේශනාවේ යොමු ඉතින් නම්බර තවල ජබන ඒක ඒක ඒක ඒක ඒක අද දැන් මෙතන මේ අපි ඇක්සෙප්ට් කියවන්න බැරි එකක් නෙවෙයි. ඇසත්තේ ඇසත්තිය කට්ටිය අඳ වෙන්න කතා කරන නෙවෙයි. ඒක පොදුවේ කරන්න බෑ. මට විතරක් ගන්න පුළුවන් අදිෂ්ඨානයක්. ඒක නිසා මං ගියා බැලුවා, ධම්මරජ යාම දෙබල වෙන කවුරු ගියා බැලුවත් ඒ බලන අතරමැද ඇහිම සිද්ධ වෙනවනේ. මේ ඇහිම සිද්ධ වෙද්දි මේ බලන දේවල් ගැන ඇයි කතා කරන්නේ? කතා නොකර නිකන් ඉන්නකො මේ පේන අහන දේ සිද්ධ වෙනවා නම් මං වෙලා ඈ තිබුණා ධම්මරත් යාමුදුවේ කිය ඔබ වහන්සේ සිටියේ මම මේ බලපෑම් ගැන මට මොකද කරන්න ඕනේ කියලා මේක කේල්ගිදී පොත්ත. ඕක ගන්නවල විසිකරා. අපි අහන දේ සිද්ධ වෙනවා නම් කතා කරන්න එපා අලගෙන කතා කිරීමෙන් වෙන්නේ මොකද ආයෙ පිටිපොත්තකට දාන්න. ආයෙත් අපි අර පොත්තට අවධානය යොමු කරනවා. හැබැයි කතා කරන එක ධර්ම සාකච්ඡාවට පණ. ධර්ම සාකච්ඡාවට මස් ගමනේ රසය එන්නේ සාකච්ඡාවෙන් තමයි. මොකද හොඳට පොත් බෙදලා තියෙන අපේ හිත හැම වෙලාවෙම කුණු කන්දරේටම යන්නේ. අච්චර ලස්සන බණ ඇහිලා තියෙනවා, තේරිලා තියෙනවා, ඒලා පෙනින්න තියෙන එක අතුරු බලයක්. දැන් මේ අතුරු බලය ඉස්රායිල් කරගෙන අර පෙනිච්ච ඇහි දැනිච්ච ධර්මය මේ දෙකෙන් කොහොමද වැදගත් දෙය කියලා අපි ඊයේ සාකච්ඡා කරනකොට මට මතකයි මේ ප්‍රශ්නේ මතුවුණා. අපි දානශාලාවට යනකොට ගුරුල්ලෙක් දක්වා ඒක වටිනා දෙයක් ඒ කුරුල්ල කලාතුරකින් හම්බෙන එකක් තමයි. ඒක දානශාලාවේ යන ගමන සිද්ධ වෙනවා නම් මේක අතුරු ඵලයක් ගන්නවා මිසක් ඒක ගැන රිසර්ච් পেපර්ස් ලියලා ඉන්න යන්න එපා. ඒක අපිට හම්බෙච්ච අතුරු ඵලයක්. ඒක ඉස්සර කරන්න. මේකෙන් තමයි අපි හොඳ නරක හොඳින් වඩා හොඳින් වෙන් කරගන්න දන්නේ නැතුව හොඳ අල්ලනවා වඩා හොඳ පැත්තකට. මම කියන්නේ හරි වැරදි දෙකෙන් හරිය තෝරන්න ඕනේ වැරදි පැත්තකට. ඊට පස්සේ බෞද්ධයා භාවනා කරන එකට අමන හොඳින් වඩා හොඳ දෙකට ගලපන්න. වඩා හොඳ ඉතිරිය හොඳ විසි කරන්න බැරි නම් ඉතින් සෝරි තමයි. ඒක ඒක කලාතුරකින් ජීවිතය අපිට හම් වෙන හොඳයි වඩා හොඳයි කියන්නේ. මේ දෙකම හොඳයි. ඒ කියන්නේ නරක පැත්ත අයින් කරලා තියෙනවා. මෙන්න මෙතනදී වඩා හොඳේ නාමයෙන් හොඳ විසි කරනවා කියන එක සම්ප්‍රදාන කුල බෞද්ධයාට සූචරිත වාදියාට සංශෝධන වාදියාට වහ කනවා කරන්න බෑ. ඒ නිසා හන මිටියම තියාගෙන ඉන්නවා ඊගාට හම්බෙනාට හොඳ දේ කියනවා. අපි යතින් අන්තිම බොළඳයි මොන්ටිසෝරිවත් නැහැ. හොඳින් වඩා හොඳ තෝරන්න ගියාම ඇත්තටම විවාසනාවන්ත විදිහට වඩා හොඳ අපි ළඟට ආරාධනා කරනවා. අපි කියනවා බෑ මේ හොඳ අතාරින්න බෑ මේක හම්බ කරපොදී මම තර්ක කළා ගැටදී කියලා බෑ. හොඳ වෙනුවෙන් අයිතිවාසිකම් සටන් කරන්න යනකොට වෙන්නේ මොකද? අර වඩා හොඳ නිකටල්ලේ කියන බලනවා අනේ මෙහෙම තකතිරෝගේ. අනේ කොච්චර කෙරුවත් මෙච්චර වඩා හොඳ තීත්‍රි මේ හොඳට අල්ලනවා කියන්නේ. ඒ නිසා මේ ඉතින් ඒ තැනට යනකොට අපිට සිද්ධ වෙනවා ඒ තර්ක මනස හරි වැරදි හොඳ වැරදි සාධාන අසාධානකම් තේරුම් විසිකොල දාලා මේ ඊගාවට හම්බෙන වඩා හොඳ වෙනුවෙන් අම්මට තටා කියලා තාත්තට තටා කියලා වස්තුරට තටා කියලා ඔක්කොම කියලා දීලා එන්න නෙවෙයි යන්නම් ගිහිල්ලා එන්නම් කතාව නෙවෙයි යන්නම් කියලා අනිකයි කියන්නේ ඉතින් අපි පිටපතේ දාන්න දාන්න දාන්න යන්නයි කල්පනා කියන්නේ. අපි දැන් මෙතන ඉල්ල 11යි වෙලා 11යි කාලයි 12මාර දක්වා කාලය තියෙනවා. ඒ අතරමැද මම හිතන්නේ කිලම්පලක් සප්පායන් වෙලා සක්මන් කරන අපි නැවත 12මාරට මෙතන රැස්වෙන ධර්ම සාකච්ඡාවක් සඳහා. සිය දිනාට තෙරුවන් සරණයි.